අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාවටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භාගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ සත්ත ධම්මා භාවී තබ්බා සත්ත බොජ්ජංගාති තී අවසරයි කරුකටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සති සම්බොජ්ජංගේ මුල් කරගත්ත මේ බොජ්ජංග ධර්ම දිගේ ඉදිරියට යෑමක් තමයි මේ ධර්ම දේශනාවලිය සිද්ධ වෙන්නේ. ඒකට අපිට පාර පෙන්නන්නේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මේ දසුත්තර සූත්‍රයේ භාවිතා කළ යුතු වැඩි යුතු ධර්ම හත මොනවාද කියන ප්‍රශ්නයක් නගලා ඒ ප්‍රශ්නයට දෙන්න පුළුවන් සරුවඥ උත්තරේ ධර්මසේනාධිපති වශයෙන් අපිට පාඩම් කරලා දෙනවා. ඉතින් ඒ අනුව බලනකොට මේ භාවනා කළ යුතු, භාවිතා කළ යුතු, වැඩි යුතු ධර්ම හතක් තමයි සති, ධම්මවිචය, විරිය, පීති, පසද්දි, සමාධි, උපේක්ඛා වශයෙන් අපි දන්නේ. කෙසේ නමුත් ඒ වැඩි යුතු ධර්ම හතක් පාටපත් වෙනකොට ඒක ආදුනිකයේ වැඩකට වැඩිය උගාක් ප්‍රතිපදාව ඉදිරියට ගිය කෙනෙකුගේ ලක්ෂණ තමයි මේකේ පෙන්වන්නේ. අපි සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල බලනකොට සතිය හත් වෙනි තැනට තියලා තමයි හම්බ වෙන්නේ. සතර සතිපට්ඨාන සතිය, ඉන්දිය සතිය, බල සතිය මේරුවාට පස්සේ තමයි බොජ්ජංග සතිය බාටපත් වෙන්නේ. වීර්ය සම්බොජ්ජංගය වගේ ගත්තොත් ඒතර සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය, වීර්ය ඉද්ධිපාද, ඉන්ද්‍රිය බල, වෙලා තමයි බොජ්ජංග මට්ටමට යන්නේ. ඒ කියන්නේ මේව ධර්ම ඔක්කොම පෙළ ගැහිලා හැඩ ගැහිලා වෙනමම ධර්ම પરම්පරාවක් හැදෙන අවස්ථාවක් තමයි ඒක අපි හඳුනාගත්තේ මේ ධර්මවල තියෙන ලෞකික පැත්ත හරහා දැන් ලෝකෝත්තර පැත්තට හැරෙන වෙලාව ඉතින් මේක මම සමහර වෙලාවට කියනවා මේ කෙල්ලක් ලොකු වෙන වෙලාව වගේ ලිංගික පරිණතියටපත් වෙන වෙලාව. අපි ආධ්‍යාත්මික වශයෙන් ලෞකික වශයෙන් ශාරීරික වශයෙන් මේක හදාරනකොට මුල් මුල් ලෙව් අපිට හම්බ වෙන්නේ සාමාන්‍ය ඵල ලෞකික සාමාන්‍ය ඵල. ඒක සාමාන්‍ය ඵල සූත්‍රයේ ਸਰවචන්සේ සඳහන් කරන. ඒකල ක්‍රමයෙන් ඒක ගිහිල්ලා එක තැනකදී ඒක ලෝකෝත්තර පැත්තට හැරෙනවා. ඒක ඒ ලෝකෝත්තර පැත්තට හැරීම ඒ වඩන කෙනාටවත් තේරෙලා නෙවෙයි හැදෙන්නේ. ඒක මුලින් එහෙම පටන් ගන්නකොට ලෝකෝත්තර නොවුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔය මිලින්ද පඤ්ඤා කියන අපේ ප්‍රසිද්ධ පොතේ ඒ නාගසේන ස්වාමීන් වහන්සේට අන්තිමට බුදුමාකාර ඥානයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මිරණ්ඩගෙන් රජුරු වාදෙන් ඔක්කොම ජය ගනිමින් ඉන්දියාව කරා ජයගෙන එනකොට ආරංචියක් එනවා. මෙහෙම භික්ෂුවක් ඉන්නවා නාගසේනයි කියලා. එයා ඇවිල්ලා වාද නගනවා. මේ නගන නගන වාදෙට ඒ ස්වාමීන් වහන්සේ දෙන උත්තර මොන විදියෙන්වත් අර මිරැන්ඩා කියන රජුරවන්ට තේරුම් ගන්න බැරි තරම් ගරු කටයුතු තත්යකටපත් වෙනවා. මේක සිංහලෙන් කියන්නේ මිලින්ද කියලා. ඉතින් මේ කතා විවරණාට පස්සේ දැන් මේ රජුරවන්ට සද්ධාාවක් ඇති වෙනවා. තම මේ පරද්දන්න ගිය ග්‍රීක රජ කෙනෙක් මේ ආසියාවේ පහළ වෙච්ච ඉන්දියාවේ පහළ වෙච්ච ස්වාමින්වහන්සේ නමකගේ දැනුව කියලා අහනවා දැන් ඔබ වහන්සේ දැන් ওই ඔච්චර විචක්ෂණව කතා කරනවා. ඔච්චර ওই ලෝකෝත්තර පැත්තට ගමන් කරලා තියෙනවා. ඔබ වහන්සේ මේ සිවුර දා ගන්නකොට ඔබ වහන්සේ දැනගෙන හිටියද මෙතෙන් යන්නේ කියලා. ඔබ වහන්සේ දැනගෙන හිටියද මේ ලෝකෝත්තර தත්ත්වය පිළිබඳ සටහන හැඟීමක් මේ නාගසේන රජුරු කෙනා මට මොකක්වත් නෑ අපේ අම්මා අතර කේන්දරේ පාලුණායි කියලා මාව පන්තරකට බාර දුන්නා. මට හාමුදුරුවෝ බඩික්කම් හොදන්නේ කියලා. මම බඩික්කම් හේතුවා. ටිකාර කෙරුවදී අතු ගපන්. අතු ගෑව මම දන්නේ නැහැ. ඔහම ඉන්නකොට කිව්වා ඔන්න සාමනීර බණ දහයින් ඉගෙන ගන්න ඕන කියලා මම දන්නේ නැහැ. මම සාමනීර බණ දහයින් ඉගෙන ගත්තා. ඔන්න ටිකාල කෙරුවදී කිව්වා රාජපෝක්ෂ පොත පාඩම් කරපන් කිව්වා මම දන්නේ නැහැ. මට මේ පැවිද්ද කරලා තියෙන්නේ පැවිද්ද දීලා තියෙන්නේ මෙවැනි දෙයකට කියලා තේරෙන්න ගොඩාක් කල් ගියා. මම මේ ආවේ මේක බලන්නේ නෙවෙයි. ඒ වගේම මේ නෛර්යානිකත්වයක් මේකේ තියෙන බව අපි හිතානින් නෛර්යානිකත්වෙ නෙවෙයි මේකේ තියෙන ඇත්තම කියනවා. ඒකේ හරියටිය තේරුම් ගන්නකොට අපි පරිණාමේ වෙලා. අපි තියාගෙන හිටපේක නම් අනිවාර්යෙම නැහැ. ඒක හොඳටම පේනවා සබ්බදම මූලපරියාය සූත්‍රයේ සරුවචනන්දේ සඳහන් කරනවා. පඨවි ධාතුව කියලා අපිට මඤ්ඤණා කරන්න පුළුවන්. පරිඤ්ඤය කරන්න පුළුවන්. අභිඤ්ඤය කරන්න පුළුවන්. අන්තිමටම තමයි තේරෙන්නේ අපි ওই හිතානින පටවි ධාතුව නෙමෙයි මේ බුදුහාමර කතා කරන්නේ. අපි පටවි කියලා කියන්නේ පොළොවට. ඒක නැත්නම් මේ පොළොවේ තියෙන දේ නෑ බුදුහාමර කියන්නේ ගතියකට, ස්වභාවයකට, භාවයකට. තද බව, තද ගතිය. ඉතින් අපි ඒක අර පොළොවත් එක තමයි අඳුරන්නේ. නමුත් පොළොව නිදර්ශන කරාට අන්තිමට නිබ්බාන කියලා එක්කුත් අපිට අඳුල්ලා දීලා දින ඕක නෙවෙයි නිබ්බාන කියන්නේ බුදුහාමුදුරුවෝ ඒක පුද්ගලයා පරිණාමය වෙලා වෙලා තමයි ඒ නෛර්යානිකකට එන්නේ. ඉතින් මටත් උනේ එහෙමයි කියලා. ඉතින් ඒ නිසා මේ සතිය අපි පටන් ගන්නකොට පටන් ගන්නෙ බොහොම අංකගණිත ඉගෙන ගන්නවා වගේ භෞතික විද්‍යාව ඉගෙන ගන්නවා වගේ ආස්වාසේ සීතලයි ප්‍රස්වාසේ උණුසුමයි ආස්වාසේ කෙටයි කෙටි ප්‍රස්වාසේ දිගයි ආස්වාසේ වානාසිකාග්‍රේ වැටෙනවා ප්‍රස්වාසයත් එතනම ආදි වශයෙන් බොහොම බොහොම නිකන් වස්තුවක් අරගෙන ඒ වස්තුවේ සටහන් ආකාර දැනගන්න ක්‍රමයේ මේක කරගෙන කරගෙන යනකොට මේ ඥානය පරිච්ඡිද්ද වශයෙන් කරගෙන කරගෙන යනකොට ඒ ඕනෙම වස්තුවක පිටින් පේන පෞද්ගලික ලක්ෂණ කියලා જાතියක් තියෙනවා. නීතාර්ථ වශයෙන් ගෝ කැසුරු කරන්න පේනවා නීයාර්ථ වශයෙන් යට තියෙනවා සියලුම රූප ධර්ම වලට පොදු ලක්ෂණ. පෞද්ගලික ලක්ෂණුත් තියෙනවා. පොදු ලක්ෂණකුත් තියෙනවා. ඉතින් ගොඩාක් කල් එකම දෙයක් බොහෝ කාලයක් මානසිකාරේ පවත්වපු ක්‍රණ තමයි තේරෙන්නේ බැලූ බැල්මට මත පිට පේන ලකුණත් ඒක විනිවිදට වාසේ පොලා පැනපැන වන්තු පිටි යනව නෙවෙයි විනිවිදට පස්සේ ඒකේ තියෙන පොදු ලකුණත් ගත්තාම මේ එක අපි දන්නේ එක වස්තුවක මේ මත පිට පේන දෙයි ඇතුළත තියෙන එකයි නීතාර්ථේ නීයාර්ථය කියලා ගත්තාම වස්තුවක් ආවට ගියාට බල බල පැනපැන යන කෙනාට කවදාකවත් ඒක හදාරන්න බෑ. එකම වස්තුවක් අරගෙන බොහෝ වෙලා බලන කෙනාට නොතේරී ඉන්නත් බෑ. ඒ නිසා මේ නෙයාර්ථ නීතාර්ථ දෙක තේරුම් අරගන්න බොහෝ වෙලා ඉන්නකොට මේ සතියේ පුදුමාකාර වෙනසක් වෙනවා. අපි ඉස්සර භෞතික විද්‍යාවගේ ලයිස්තුවක් කරන්න මේ පටවි, මේ ආපෝ, මේ ආස්වාසය, මේ ප්‍රසවාසය, මේ වම, මේ දකුණ කියලා හොයාන හොයන ගිහිල්ලා අපිට උරුම අරමුණ එනවා අන්තිමට. ඇවිල්ලා ඒක දිහා බොහෝ වෙලා බලන ඉන්නකොට ඒක හරහා මේ පුද්ගලික ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ එහෙම නැත්නම් පොදු ලක්ෂණ වලට යනකොට මේ බලන මනසේ නැත්නම් අපි ගන්න මේ සති චෛතසිකයේ සිදුවෙන විපරිණාමය අපිට හිතා ගන්න බෑ. අපිට ඇත්තටම පේන්නේ බලනින වස්තුවේ විපරිණාමය. උදාහරණයක් වශයෙන් කියනවා ආනපාන දිහා බලනිනකොට ඒක ටික වේලාවක් යනකොට මේ ආස්වාද ප්‍රසආද දෙක අතර තියෙන වෙනස නැති වෙලා මේක සියුම් බවටපත් වෙලා හොඳට ඒක දිහා මූණට මූණ දාලා බලහන්න පුළුවන් තත්වයක් එනවා. අර තරම් මෙනෙහි කරන්න ඕනෙත් නැහැ. මෙනෙහි නොකරම තේරුම් ගන්න වෙනවා. හැබැයි ඒකට පේන මේ අරමුණ දෙක මේ ආස්වාද ප්‍රසවාස කියලා මේ පොල් බෑයි පොල්ගේ පොල්ගෙඩිය බැලි බෑ දෙක වගේ තියෙන එක දෙකේම සමගතියකට ඇවිල්ලා සිුම් වෙන්න පටන් ගන්නවා. ඉතින් උඟ වෙලාවට ඒක කම්මැලි හිතෙනවා, නීරස වෙනවා, එපා වෙනවා, කම්මැලි වෙනවා. එතන යෝගාචරය නිදිමතක් වෙනවා. යෝගාචරය දැනගෙන ගියොත් දැන් මේ මේ මතු පිට ලකුණු වෙනුවට පොදු ලකුණ පේන්න හදන්නේ. දැන් තමයි භාවනා පටන් ගන්න කියලා. බහතබන් නැතුව, පැහැර හරින්න නැතුව බලාගෙන හිටියොත් අන්තිමට මේ හුස්ම නොදෙනී යනවා. නොදෙනී ගියාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා. මිච්ඡර ලස්සන ගොරෝසුර තිබුණ හුස්ම. දැන් එnde එnde එnde එnde නොපෙනී ගියාට පස්සේ දැන් මේ සතිය නැති වෙලාද? සමාධිය නැති වෙලාද? මං අතරමං වෙලාද? එතන සත්‍ය උත්කෘෂ්ඨ වෙලාද? සමාධිය උත්කෘෂ්ඨ වෙලාද මේ අරමුණක තියෙන පොදු ලක්ෂණ මතුවෙන වෙලාවද කියලා කර්මස්ථානාචාර්යවරයෙක් නැතුව කමඨාන සුද්ධ වෙන්නේ නැතුව සාකච්ඡා කරන තොක්කා දාකත් කරන්න බෑ. ඒ නිසා ආනපාන සති පොත ලියනකොට ලොකු ස්වාමීන් වහන්සේ ලියනවා ඉස්සල්ලාම පටන් ගන්නකොට අපි බොහොම අමාරුවෙන් මේ ඕලාරික ආනාපාන කියන ගොරෝසු ආනාපාන තමයි අහුවෙන්නේ. ඒකත් සමහරවිට අහුවෙන්නේ නැහැ. ඒ නිසා තමයි මහසිසයිඩෝ අත තියලා පිම්බීම හැකිලිම බලන්න කියන්නේ. ඒත් අහුවෙන්නේ ඒකේ ගොරෝසුම තැන. ඒත් ඇති. ඒකත් ජයසිරි මංගලක්. මේක බලාහන ඉන්නකොට ඉන්නකොට ඔන්න තේරෙනවා. ගොරෝසු වෙන්නේ ඉස්සලා සියුම් තැනක් තියෙනවා. ගොරෝසු නම් පස්සේ සියුම් තැනක් තියෙනවා. හොඳට බලා ඉන්නකොට ඒ අමතර විස්තර දකින්නකොට ආස්වාසේ සහ ප්‍රස්වාසේ දෙක අතර තියෙන වෙනස නැති වෙන්න පටන් ගන්නවා. මම කවදාකවත් තාම දැකලා නැහැ මේ අවුරුදු 30 ඇතුළත කාටවත් ඒකේ ඒ විදිහට වාර්තා කරන්න පුළුවන් ගතියක්. ඔක්කොමලා හිතන්නේ මේක ඇබැක්කයක්. ඔක්කොලා හිතන තියෙන්නේ වෙස්පරලියක්. මේ ආනබන්න මේ මොකද වෙන්නේ? ආදි වශයෙන් අර ඒ විපරිණාමයේ අනිත්‍ය භාවය ඇතිව නැති වෙන බව ඒකේ තියෙන පරිණාමයටපත් වෙන බව අපිට කද්දාකවත් අදා ගන්න බෑ. නමුත් කමඨාන් සුද්ධ කරලා නැවතත් ඒ විදිහට බලලා මේක සතිය නැතිවීම නෙවෙයි, මේක නිදිමත නෙවෙයි, මේක සමාධිය නැතිවීම නෙවෙයි, මේ අරමුණ පෙරලෙනවා. අරමුණ අනිත්‍ය වෙනවා. අරමුණ වෙන දෙයක් බවටපත් වෙනවා කියන එක බාර ගන්නවයි කියලා කියන්නේ අපි ඇතුළත අපේ අගයන් ආඩම්බරයන් වල ඇඹරිල්ලක් වෙන්න ඕන. පරිණාමයක් වෙන්න ඕන. ඒ කියන්නේ රූප ධර්මයේ මේ විපිරියාසේ බලනකොට ඒකට ප්‍රතික්‍රියා නොකර ඉන්න නාම ධර්මයේ බලන හිතේ මේක පිළිගන්න පුළුවන් අනිත්‍ය සංඥාව තියෙනවා. නිත්‍ය සංඥාවෙන් බැලුවොත් පේන්න තියෙන්නේ සතිය කැඩුනා, සමාධිය කැඩුනා, අරමුණ නැතුව ගියා, නිදිමත ආවා, කම්මැලි වුණා, නීරස වුණා, පාළු ගතියක් දැනුණා, අසරණ වුණා, මායя වට ගන්න. මේ අරමුණ වෙනස් වෙන බය වෙන්න එපා. දිගටම භාවනා කරන්න කිව්වොත් සතියේ ඔය කියන විපරිණාමයේ වෙලා මේක එක සැරේ බලනකොට පේන එකක් බලාගෙන ඉනොට වෙන එකක් දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පනී සකසේම සුදු වෙලා බලාගෙන ඉන්නකොට වෙනස් වෙනවා. මෙන්න මේක සිදුවෙච්ච නැති කවුරක්වත් නැහැ මේ ස්වභාවය. කිසිම කෙනෙක් මේක ධර්මයේ බව මේ අනිත්‍ය ලක්ෂණේ සටහන් බව මේක දකින්න ලොකු සද්ධාාවක් ඕනේ බව මේක දකින්න ලොකු සීලයක් අවශ්‍ය බව මේක දකින්න ලොකු සතියක් අවශ්‍ය බව අපිට කවුරුවත් කියලා දීලා නැහැ. ඔය මම දකන්නේ කිසිම විශ්වවිද්‍යාලේ පාඩමක මේ උපාධියක මේ පැත්ත කතා කරනවා. මම අතර විශ්වවිද්‍යාලයේ මේ පැත්තේ මම දන්නේ නැහැ. නමුත් කියවන නිසා මම දන්නවා. නමුත් භාවනා කරන එක දන්නව අරමුණක් බොහෝ වෙලා ඇසුරු කරනකොට අරමුණ වෙනස් වීම හරහා ඒ වෙනස් වෙන දෙයට නියම අර්ථකථනය දෙන්න නම් Tamange සතියත් එහෙම තමයි චෛතසිකත් නැත්නම් හිතත් වෙනස් වෙන්න ඕන. අපි වෙනස් වෙන්න කැමති නැති මැට්ටෝ. බුද්ධුම බයයි මේ බලාගෙන ඉන්න එක වෙනස් වෙනවා දකින්න. එතකොට අපි හිතනවා ගිඩිනස් කියලා කියනවා, කොලෙස්ටරෝල් නගිනවයි කියනවා, සීනි නැගලයි කියනවා. ඉතින් බෙහෙත් බොනවා. අරමුණ වෙනස් වීම දැක් ගන්න බෑ. කවදා හරි මේක තමයි වෙන්නේ කියලා බලන් හිටියොත් අන්තිමට මේ අරමුණු ක්‍රමයෙන් ක්‍රමයෙන් විනිවිද බලන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. හුස්ම තිබුණා දැන් නැහැ. ඉතින් ලොකු සංසීති කියනවා ඉස්ලාම ඕලාරික හුස්ම පේන්නේ. ඊට පස්සේ මේක සුකුම වෙනවා. සුකුම වීම මේ පෙනිච්ච අරමුණ නිකන් බොඳ වෙනවා වගේ තමයි වෙන්නේ. ඉතින් යෝගාවචරය හැදෙන්නේ සතිය කැඩලයි කියයි. නෑ සතිය කැඩලා මේක හරියට වාර්තා කරන්න උගන්වන්න ඕනේ යෝගාවචරය. ඉතින් උගන්වුවාට පස්සේ යෝගාවචරය කියනවා ඔක කොහොම නෙවෙයි. තව ඉස්සරහට බලන්න ගියොත් සුඛුමතර තත්ත්වයටපත් වෙනකොට අපේ හිතේක නෑයි කියලාත් කියනවා. ඒකත් ලෑස්තිලා යන්නේයි කියලා. මේක ගැන දැන් අවුරුද්දකට ඉතලා අපවත් වෙච්ච පුරිප පණ්ඩිත ස්වාමීන් වහන්සේ අන්තිම වැඩමුළුවට ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියන ඇත්තටම මෙවැනි දෙයක් යෝගාවචරයෙන් අපේක්ෂා කිරීම බරපතල වැඩි කිය. යෝගාවචරයක් එහෙම මේක දැකලා මේ විදිහට කියනවයි කියන එක බලාපොරොත්තු වෙන්න බෑ එනිසාට කට උතර දීලා කමඨාන සුද්ධ කරලා දීලා එයාට ලෑස්ති වෙන්න කියලා ගියොත් ඉතාම කුශාග්‍ර බුද්ධිමත් යෝගාවචරයට අල්ලන්න පුළුවන්. අරමුණ වෙනස් වීම තමයි මේකෙ හිද්ද වෙන්නේ. ඔය අරමුණ වෙනස් වුණාට සතිය කැඩෙන්නේ නැහැ. සමාධිය කැඩෙන්නේ නැහැ. හැබැයි සතිය මෝරනවා. සතිය තිබුණ தත්ත්වයට උසස් තත්ත්වයකටපත් වෙනවා. මේ විදිහට මේ වීරියචෛසිකෙත් වෙනස් වෙනවා. මෙන්න මේ වෙනස් වී යනකොට ඒ ඒ තැනට අවශ්‍ය කරන මේ අනුග්‍රහ කරන්න දන්නවනම් ආරම්භයේදී කරන වෙලාවදී හොඳට මෙනෙහි කළ මෙනෙහි කළ අරමුණ ඉදිරියට තියාගෙන ඒකම බල බල ඉඳලා ඊට පස්සේ අරමුණ එන්නේ එන්නේ සිවුම් වෙනකොට ඒක බැග්යක් නෙමෙයි මේක තමයි හැටි. ඒ වුණත් මගේ සතිය කැඩිලා නැහැ. පිට ගිහිලා ආවත් සතිය කැඩෙන්නේ නැහැ. කියලා බල බල ඉනෝ දැන් අරමුණු මුදටම තුනී වෙන තත්ත්වයට ආවයි කියලා හිතමු. ඒ වෙලාවදීදීත් යෝගාවචරය දන්නවනම් මින් අරමුණේ තමයි සතිය පැවැත්වුවේ. නිමිත්තේ තමයි දැන් අර සතිය පැවැත්තේ දැන් අනිමිත්තේ සතිය පවත් ගන්න පුළුවන්. අරමුණක් නැහැ. ඒත් සතිය පවත් ගන්න පුළුවන්. මොන්නම જાතියෙන්වත් භෞතික විද්‍යාඥයෙකුට මේක අල්ලන්න බෑ. හැබැයි මෙහෙම උපහ උදාහරණයක් දෙන්න පුළුවන්. උපහැරණයක් දෙන්න පුළුවන්. කොහොමද? දැන් අපි ඉන්නේ 2013 17 අපි 2003 දී ගුවන් යානය නිෂ්පාදනය කරපු ඕවල් රයිට් විල්බර්ට් රයිට් දෙන්නගේ අවුරුදු 200 සමරුවක්. ඒ අවුරුදු 200 ඉස්සෙල්ලා 1903 මේ දෙන්න යකඩයක් හදාගෙන මේක බිම දිගේ ගිහිල්ලා පොළවේ සාමාන්‍ය වාහනයක් විදිහට ගිහිල්ලා ගුවන්ගත වෙන්න පුළුවන් බව යම් වේගයකදී යම් තට්ටේ යම් කෝණයකදී ගුවන්ගත වෙන්න පුළුවන් බව නිකමට හිතුවා හිතා ගන්න අමාරුයි. කවදාකවත් එතකන් හිතුවේ නැහැ කවුරක්වත් මේ යකඩ අස්සේ පොළවේ අහසේ හිටවන්න පුළුවන් කියලා අපි හිතුවේ යකඩ අස්සයා පොළවේ යන්නේ කියලා. දැන් අවුරුදු 200 වෙනකොට ඒ යකඩ අස්සයා නැතුව අපිට මොන දෙයක් කරන්න බැරි තරමට අපිට ආතයන්තරාව කිට්ටු වෙලා තියෙනවා. අවුරුදු 200ක් ගියා Orville Wright Wilbur Wright Wright කියලා දැනගන්න. ඒ දැන් අපිට තේරෙනවා ආසන්තරාව පොළොව දිගේ ගිහිල්ලා යම් මට්ටමකට ගැම්ම කාලා තටු දෙක උස්සනකොට ආගිරි ගාගෙන ඝණයක් දිගේ ගත්ත සමතුලිතතාවය වාතයට උස්සන වෙලාවේදී හිතා ගන්න පුළුවන් ද කිලෝ ලක්ෂ දෙකක් මේ පොළොව දිගේ ගිය වාහනේ 5 star ආසයන්තරාවක් මේ උස්සනකොට දැන් පොළවේ නෙවෙයි තියෙන්නේ. ඊට පස්සේ කියලා මීටර් 100ක් ගියයි කියලා හිතන්න පොළවෙන් උඩට ගියාට පස්සේ පයිලට්ට පුළුවන් සම්පූර්ණ මැෂින් එක ඕටෝ පයිලට්ින් දාලා යන්න අරින්න. ඕවර්ටයිට් විල්බර්ට් රයිට් එන්නේ ඉස්සෙල්ලා කවුරක්වත් හිතුවේ නැහැ එහෙම යකඩයක් පොළොව උඩ මේ ඒරෝඩයිනමික්ස් ගන්න පුළුවන් නැත්නම් තරලයක සමතුලිත කරන්න පුළුවන් කියලා. ඒ වගේ තමයි අපි මෙතෙක් කාමයෙන්ම ආස්වාද ලබාගෙන රූපේම ගැලිලා රූපේම ගත කරපු අපි මේ භාවනා කරලා කරලා කරලා කරලා අරමුණු කළ අරමුණ ඒකේ ගොරෝසු භාවයේ ශියුම් කළ අතිසුම් බවටපත් වෙනකොට අපේ ලෝකයක් කාම ලෝකේ අපි රූප ලෝකෙට නගනවා. ඒ කියන්නේ ප්ලේන් එක පොළවේ ගිහිල්ලා වාතයේට වාතලයක සමතුලිත භාවය ගන්නවා වගේ කාම ලෝකයෙන් උස්සලා ගිහිල්ලා මේක රූප ලෝකෙට යනවා. ඒක සාමාන්‍යයෙන් සමත භාවනාදී උගන්වන්නේ අපි රූප ධ්‍යාන වලට යනවා කියන. ඉතින් සමත කට්ටිය කරන කට්ටියක බුද්ධලියට සින්න කරගෙන ඉන්නවා. ඒගොල්ලෝ හිතනම විපස්සනා කරන කට්ටියට ධ්‍යාන නැහැ. විපස්සනා කරනකොට එන්නේ නැහැ නිසා විපස්සනා කියන්නේ අඩුකුල එකක්. ඒකට කරන්න බෑ කිය. නමුත් සමත කරලා විවසනා කරපු කෙනෙකුට තේරෙනවා ඒ සමත භාවනාදී ධානයකදී කරන්නේ අපි ඒ ගත්ත අරමුණක නිමිත්ත වශී කරලා නිමිත්තට හිත වැටුනහම කාම ලෝකේ අපි අතාරිනවා. නීවරණ අතහැරලා අපි ධානාංග පහක පැය පැය භාගේ හැමාරේ ඉන්න පුළුවන් සමතුලිතතාවයක් ගන්නවා. ඒකට කියනවා ඕලාරික අත්පටිලාභය අමතක කරලා අපි මනෝමය අත්පටිලාභයකට යනවා. මේ දෙකම මනුෂ්‍යයන්ට කරන්න පුළුවන්. දැන් මෙන්න මේ වෙනස වෙන වෙලාවෙදී එහෙම නැත්නම් අරමුණට හොඳටම හිත තියලා අරමුණ හොඳට සියුම් කරලා අතිසියුම් තනකට යනකොට ගියාට පස්සෙත් මගේ සතිය කැඩිලා නැහැ. සමාධිය කැඩලත් නැහැ. අරමුණ නැති වුණාට සතිය පවත්වන්න බැරිත් නැහැ. පුළුවන් කියන ඒ විශ්වාසය එනකොට මේ සතිය ධම්මවිචේ විරිය බවටපත් වෙලා ඒ කෙනාට ප්‍රීතියක් පහළ වෙනවයි කියන එක හිතා ගන්න අමාරු නෑ එතන ගිය කෙනාට නම්. ගියේ නැති කෙනාට නම් මං හිතන්නේ බඩ දැවිල්ල ඇති වෙලා දිවයට තියෙන පෙත්ත තියන්න වෙයි. heart attack ඇවිල්ලා. කවදාකවත් හිතන්නේ මේ භාවනා කරලා මේ කාම ලෝකේ ටික වෙලාවකට අමතක කරලා අපිට රූප ලෝකෙක සමතුලිතතාවය ගන්න පුළුවන්. එතකොට කාම ලෝක ගැන බලන්නවත් වෙලාවක් නැහැ. රූප ලෝකේ 100%ක්ම ඉන්න ඕන. මේ දෙක ඒ තරම්ම එකිනෙකට පරස්පර විරෝධීව තියෙන. මෙන්න මේ රූප ලෝකෙට යනකොට අපේ මේ කයේ ඇති වෙන වෙනස්කම් ටික සරුවචනසේ ආනාපාන සති සූත්‍රයේ නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරන්නේ අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිශීදති පල්ලංකං ආභුජිත්වා අරණ්‍යයට ගිහිල්ලා කැලේට ගිහිල්ලා ගිහිල්ලා විවේක ස්ථානකට ඇවිල්ලා පළඟ බඳ වාඩි වෙලා කය ආභෝග කරනවා උජුං කායම් පනිදාය. මේදී වායෝ ධාතු පටලවෙන්න දෙන්න එපා. හොඳට හුස්ම පොද වැටෙන්න අරින්නේ ස්වභාවික උඩුකය තියාගන්න කෙලින්. පරිමුඛන් සතියෙන් උපට්ට පෙට්ටා. සතිය පෙරමුණේ තියාගන්න. ඉතින් උඟ දෙනෙක් ඉතින් මේ සතිය පරිමුඛන් කියලා කියන්නේ මුඛයේ ළඟ සතිය තියාගෙන ඉන්නවා කියන එක තමයි අපේ සාමාන්‍ය අර්ථ කතාව දෙන්නේ. ඒ නිසා උපරිමුඛං පරිමුඛං කියලා අර්ථකථන දෙකම දෙනවා. නමුත් සතිය පෙරමුණේ තියාගෙන කියලා කියන්නේ නහය ඉස්සරහා මුඛය ඉස්සරහා කියන එකම නෙවෙයි උදරය බැලුවත් මේ සද්ධාව පෙරමුණු කරන්න එපා විහිරිය පෙරමුණු කරන්න එපා සමාධිය පෙරමුණු කරන්න එපා ප්‍රඥාව පෙරමුණු කරන්න එපා සතිය ඉස්සරහින් තියාගන්න මේ අර්ථකතන අපි සම්ප්‍රදාන කුල තියෙන අර්ථකතන අපිට සතියේ නහය මුල තියාන කරනවායි කිය. ඒකට මහසි භාවනා ක්‍රමේ නහය මුල නෙවෙයි සතිය පවත්තන්නේ. ඒත් සතිය පෙරමුණේ පතාගෙන යන්න පුළුවන්. සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති. දැන් අපි කවදාකවත් නැතුව මේ හුස්ම පොදෙහි හිත තියලා දැන් කය ආභෝග කරලා වාඩි වෙලා යම් වෙලාවක අපි හිතමු යෝගාවචරයට හුස්ම හරි බිම්බි මැකිලිම හරි මේ ශරීරේ මම දැන් මෙතන ඉන්න බවට නිමිති උණයි කියලා පණ තියෙන බවට නිමිත්තක් උණයි කියලා මැරිච්ච නැති බව දැනගන්න හුස්ම පොද තියෙනවයි කියලා. දැන් මේ හුස්ම ටික සතියට අරමුණු කරනවයි කියලා කියන්නේ මේ කායගත සතිය 14න් එකක්. කයේ හිටියත් කායගත සතිය. හුස්ම පොද අරමුණු කරත් කායගත සතිය. හතරමහා ධාතුන් බැලුවත් කායගත සතිය. නව ශීවතිකේ බැලුවත් කායගත සතිය. සම්පජඤ්ඤ බැලුවත් කායගත සතිය. ඒ නිසා 14 මේ වෙලාවේදී නියුන් සහෝදරය වගේ තමයි හිරින්නේ. ඉතින් මෙතන කතාව යන්නේ ආනාපානේ හරහා. දැන් ආනපාන දැම්මට පස්සේ ආනපාන හිත ගියාට පස්සේ ඒකෙන් අදහස් කරන්නේ මුළු ලෝකෙම ආනපාන කරන්න කියලා. මොන් නිදර්ශනයක් වශයෙන් ගත්තට පස්සේ දීගං වාස සන්තෝ ඊට පස්සේ රස්සං වාස සන්තෝ කියන කතාව මම හිතන්නේ සභාවට කාටත් වගේ ප්‍රසිද්ධයි. ඉස්සලා ගොරෝසු දිග හුස්ම වැටහිලා ඊට පස්සේ කෙටි හුස්ම ටික වැටේනවා. ඒ වැටෙද්දිත් යෝගාවචරය ඒකට දීගං වාස සන්තෝ අස්ස සාමීති පජානාති ඔය දැනගනි. කෙටි වෙනකොටත් දැනගන්න. ඊට පස්සේ සබ්බ කාය පරිසංවේදී අසති සාමිති සික්කති හුස්ම අර විදිහට කීකරු වුණාට පස්සේ තමයි මේ හුස්ම මේ මුල මේ මැද මේ අග කියලා ආස්වාද ප්‍රසවාස මුලුල්ලම බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකත් යෝගාවචරය දැන් හොඳට ආනාපානෙට මුණ දාලා වැඩි වේලාවක් තියාගෙන ඉන්න පුළුවන් වෙලාවේ මේ හුස්ම රැල්ල මේ රැලක් ඇවිල්ලා බහැලා යනවා වගේ ආස්වාසිය ඇවිල්ලා බහැලා යනවා. ප්‍රස්වාසිය ඇවිල්ලා බහැලා යනවා බලනකොට යට තේරෙනවා මේවා තරංගාකාරයක් මේකේ තියෙන්නේ. සමහරු ඒක ඉහළ පහළ යනවා වගේ තේරෙනවා. සමහරු චක්‍ර කරකවනවා වගේ තේරෙනවා. ඒ වගේ සටහන් එක එක ආකාර පෙන්වනවා. අන්න ඒක දිහා බලාන ඉතියට පස්සේ යට තේරෙනවා නම් මේ දැන් හුස්මයි සතියයි බොහොම සමීප ඇතුරකට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ හුස්ම රැලි 10ක් 15ක් කියලා සතිය පවත්වන්න පුළුවන් මට්ටමට යෝගාවචර කීකරු කරගන්න. අන්න එහෙම වෙනකොට ඒකට යෝගාචර තේනවා ඉස්සරහා හොය ඔයා පිටිපස්සේ අඹාගිය සතිය. දැන් මෙහෙම බලාගෙන ඉන්න පුළුවන්. එතකොට ඒ කී කරවීම හරහා ආම්බන් වීම හරහා තැම්පත් වීම හරහා මේ හුස්ම එහෙම ඇවිල්ලා යන හැටි බලන්න පුළුවන්. මෙන්න මේකට කලබල වෙන්න නැතුව මේකට බලා හිටියොත් පස්සම් බයං කාය සංකාරම් කියලා මේ ආස්වාද ප්‍රසවාස රැල්ල සංසිද්ධීමේ කතාවක් බුදුජානනාංශයේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා. සතිපට්ඨානේ ඔච්චරයි තියෙන්නේ. ආනබන සති සූත්‍රයේ තවත් චතුස්කයක් පෙන්නනවා. දැන් අර ටික අහුවෙන්නේ කායන පස්සෙන්. දැන් ඊගා චතුස්කේ ඉන්නේ වේදනාවන පස්සෙන්. පීටි පරිසංවේදී අසසි සාමිති සික්කති. පීටි පරිසංවේදී පසසි සාමිති සික්කති. සුඛ පරිසංවේදී අසසි සාමිති සික්කති. සුඛ පරිසංවේදී පසසි සාමිති සික්කති. අර ආස්වාද ප්‍රසාර කරලා සංසිඳුණට පස්සේකට අරගල කරන්නේ නැතුව ඇයි මේ කියලා ඔළුව පොළවේ ගහගන්නේ නැතුව ඒ වෙලාවට කය දැනෙන්නේ නැත්තේ මොකද කියලා කලබල කරන්නේ නැතුව මේකට අර අවස්ථාවලදී අනුග්‍රහ කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට අපේ ගොඩේ භාෂාවෙන් කියන්න තියෙන්නේ එච්චර ප්‍රයත්න කරන්නේ නැතුව අනායාසයෙන්ම හුස්ම හිටිනවා හුස්මත් බොම සම්තිදෙනවා එතකොට තමයි දන්නවා මේ හුස්ම සංසිඳුණාට හුස්ම නොදැනී ගියට සතිය කැඩිලා නැහැ. සමාධිය කැඩිලත් නැහැ. දැන් සියල්ල අර මීටර 100ක් උඩට ගිය ආසයන්තරාව යන්ත්‍රයට බාර දෙන්න පුළුවන් වෙලාවක් වෙනවා ඕටෝ පයිලට්ින් දාන්න පුළුවන් වගේ. එතෙන් යනකම් කැප්ටන් වගේ කියනවා. එතෙන් යනකම් කියනවා පරිතද කරන්න ඔක්කොම වාඩි වෙන්න ස්ටාෆ් එකත් ඉන්න කැප්ටන් කින්දි ආන්න ඕන. මීටර් 100 ගියාට පස්සේ ඕටෝ පයිලට්ෙන් දාන්න බලයි. ඒ කියන්නේ යන්ත්‍රේ දුවනවා ඊට පස්සේ. යන්ත්‍රේ දුවනකොට කම්පියුටර්ස් හතරක් එක එක චෙක් කරනවා. ඒ චෙක් කරන අතරේ මම පටන් ගත්ත තැන ගුවන් ඥාන ගුවන් මධ්‍යස්ථානයේ ඉඳලා මෙතෙන්ට තියෙන දිශාගත වීමක් වෙනවා. GPS තුනකින් විතර වගේ දැන් කාලේ තියෙනවා කෝඩිනේෂන් එක දෙනවා. ඔබ දැන් අහවල් තැන ඉන්නේ කියලා. ඊට පස්සේ එතන ඉන්නේ කලින් ගිය පයිලට්ස්ලා දීපු කොටි සටහන් තියෙනවා. එයින් පයිලට් කරන්නේ මේ ඔක්කොම බල බල මැෂින් එකෙන් යනවා. එයා සහකර සහකාරයට කියලා දෙනවා මෙන්න මෙහෙමයි යන්නේ මෙතෙන්ඩයි යන්න තියෙන කියලා. ආන්න මේ වගේ යෝගාවචරයට පොඩ්ඩක් ඉස්පාසුවක් වෙනවා. දැන් මැෂින් එක දුවනවා. සර්වඥාන්සේ මේක අපට සතිය පැත්තෙන් කියනවා නම් පෙන්වන නිදර්ශනයකට හිතන්න කියනවා නිල් නිල් ගොයමක් තියෙන කෙතක තනකොළ කවන ගොපල්ලේ හරක් ඉන්නේ අයාලේ යන්නේ. ඉතින් මේ මනුස්සයා හරක් කවනකොට නිතරම භෝගේ නොකණ්ඩත් වනාත විතරක් කණ්ඩත් නිතරම ඇහ ගහගෙන ඉන්න ඕනේ. මොකද හරක නිතරම බලනවා අර භෝගේ කන්න. ඉතින් කෑවොත් ඉඩම් හිමියන්ගෙන් ගුටි ගන්න වෙනවා. ඉතින් මේ මනුස්සයා හරක් නිතරම වනාතේ කණ්ඩ ඇරලා රකින්නවා. මෙහෙම රැක රැක ඉන්න වෙලාවේ ගෝයන් කැපුවයි කියලා හිතන්නේ කියනවා. ගෝයන් කැපුවාට පස්සේ දැන් හරක් ටික ඉපනෙල්ලත් කන්න පුළුවන්, නීරෙත් කන්න පුළුවන්, වනාතෙත් කන්න පුළුවන්. එදාට උ ෆ්ලූට් එකක් ගහගෙන ඒ පිටුරු මඩුවටලා නිකන් ඉන්න. මොකද හරකුන්ගෙන් හානි වෙන්න භෝගයක් නැහැ. අන්නේ වගේ මේ Taman ඉස්සරහින් තියාගත්ත අරමුණ ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ ආස්වාස් ප්‍රසආසය හෝ පිම්බි මෑකිලිම හෝ සක්මන් කරනකොට ඒ සක්මන් ඉරියව්ව අනායාසයෙන් යන්න පටන් ගත්තට පස්සේ අර හරක් කොක් ගාලා එලවනවා වගේ මෙනෙහි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයාට දැනගන්න පුළුවන් දැන් නිසි නිින්ද කන. අයාලේ කනවා වගේ එන්නේ ඉස්පාසුව තුල තමයි ඔය ප්‍රීතියට ඉඩ ලැබෙන්නේ. අර එළව එළව යොමු කර කර හිටපු හරක් රෑන කනවා වගේ එහෙම නැත්නම් පයිලට් ඔක්කොම යානය තමන්ගේ පාලනයර්ථ තිබුණ එක ඕටෝ පයිලට්ින් දැම්ම වගේ මේ යන්න පටන් ගත්තාම මේ එන ඉස්පාසුව අපිට වේදනානුපස්සනා කොටසට වැටෙන්නේ පීති පරිසංවේදී අසසී සාමිති සික්කති සුඛ පරිසංවේදී අසසී සාමිති සික්කති ඊට පස්සේ තමයි චිත්ත සංඛාර පරිසංවේදී කියලා ඊටත් යට තට්ටුවක් හම්බ වෙනවා අපට අර වගේ බිම දිගේ අනාසයන්තරාවක් නෙවෙයි, හරවිලි මොකුත් නැහැ, පොළවේ නෙවෙයි යන්නේ ආකාශයේ. ඒක තුල පේන්න පටන් ගන්නවා මේ ඒරෝඩයිනමික්ස් කියලා මේක පවත්නකොට ඉදපු ගමන් පාත් වෙනවා ආසයන්තරාවේ එහෙට යන්න මෙහෙට යනවා. ඔන්න වගේ රූප ලෝකයට පමණක් අදාළ කාම ලෝකයෙන් විසංයුක්ත වෙච්ච ජීවිතයක් අපිට හම්බ වෙනවා. ඒක ටිකක් <clears throat> තපස, ඒක පැවිද්ද, ඒක ආරණ්‍ය වාසී ජීවිතේ අන්න ඒකෙදී <clears throat> තේරෙන පටන් ගන්නවා මේ හිත යට මට්ටමක් තියෙනවා මේ අපි ඉන්න තට්ටුව යට තට්ටුවක් තියෙනවා වගේ ඒකේ චිත්ත සංඛාර කියලා මේ ආස්වාද ප්‍රසවාස දෙක නෙවෙයි වැටෙන්නේ වේදනා සංඥා වගේක් නිතරම අපිට සංඥාවක් නිකුත් කරන ඔබ මැරලා නැහැ කියලා වේදනා සංඥා වගේක් නිතරම අපිට සංඥාවක් නිකුත් කරන ඔබට නිින්ද ගිල්ල නැහැ කියලා වේදනා සංඥා වගේ නිතරම නිකුත් කරන ඔබට 80ක් නැහැ ක්ලාන්ත වෙලා නැහැ කියලා. එතකොට තේරෙනවා මේ භවයක පැවැත්මක් තියෙනවා මම යන කරන දෙයක් නෙවෙයි කෙරෙන දෙයක්. යටටට්ටුවේ වෙන්නේ ඔය ආනාපාන වගේ ගොරෝසු දේවල් සංසිඳිච්චා. එතකොට තමයි ඔය ඔය ප්‍රීති සුඛ කියන මට්ටම් වශී කරගෙන ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ මම මෙතෙක් මේ විස්තර කරපු දේවල් පිළිබඳව සරුවචන් වහන්සේ පෙන්නන වටිනා සූත්‍රයක් තමයි ඔය චූලසුඤ්ඤත සූත්‍රය. ඒ චූලසුඤ්ඤත සූත්‍රයේ මේ කියපු සති සම්බොජ්ජංගය, මේ කියන ධම්මවිචේ සම්බොජ්ජංගය, මේ කියන විරිය සම්බොජ්ජංගය, ඒ වගේ මේ පීති සම්බොජ්ජංගයට පුංචි නිදර්ශනයක් වෙන බොහොම විචිතුරු තාලයකටයි ඒක <coughs> කතාව යන්නේ. ਸਰවචන්හන්සේ ළඟට ඇවිල්ලා ආනන්ද හාමුදුරුවෝ පූර්වාරාමේදී අහනවා දවසක් මට මතකයි ඔබ වහන්සේ <clears throat> කපිලවස්තුවේ වැඩ ඉන්න වෙලාවක ආනන්ද මම මේ ශුන්්‍යති වීරණේ ජීවත් වෙනවා ශුන්්‍යති වීරණේ ජීවත් වෙනවා කියලා කිව්වා මට ඒක තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මට දැන් විවේකී තියෙන වෙලාවේ මට කියලා දෙනවද ඔබ මේ ශුන්්‍යති වීරණේ කියන්නේ මොකද්ද කියලා ඒක සරුවචාන්සේ සඳහන් කරන ආනන්ද මං එදා නික්‍රෝධාරාමේ කපිලවස්තුවේ ශුන්්‍යති වීරණේ හිටියා විතරනේ දැනුත් ඉන්නේ ඒකේ තමයි <clears throat> අනේ ස්වාමීන් වහන්සේ අපි කෙරේ අනුකම්පා කරලා කියලා. ඉතින් ආනන්ද ස්වාමීන්සේ සිවුරේ කාන්ත කරගෙන දන බිම ඇනලා අපි වෙනින් අහනවා. ඒතර දැන් දරුවත් යන්සේ ශූන්‍යතාවය විශ්ිත කරනවා. ඒ කියන කියන ආනන්ද දැන් අපි ඉන්නේ පූර්වාරාමේනේ. දැන් මේ පූර්වාරාමේ ඉන්න අපිට දැන් තමයි කැලේක ඉන්න අපිට හරක බාන ගැන අපිට ප්‍රශ්න නැහෙනි. පතරම් මිනිමුතු ගැන ප්‍රශ්න නැහෙනි. ගෑණි මිනිහලාගේ සමිති ගැන ප්‍රශ්න නැහෙනි. අපි දැන් කැලේනේ ඉන්නේ. ඒ නිසා යම් තාක් ප්‍රශ්න තියෙනවා නම් මිනිස්සුන්ට අසහනකාරී තත්ත්ව තියෙනවා නම් හරක බාන අලියැත්තු පිළිබඳ අපිට නැහැ. රත්තරන් මිනිමුතු අත ගන්න මිනිසුන්ට යම් තාක් ආර්ථික උද්දමන යන මන ප්‍රශ්න අපිට නැහැ. මේ ගෑනු මිනිහලාගේ ප්‍රශ්න තියෙනවනේ සාරි සමාජ මේ සමාජ අපිට නැහැ. ඒ නිසා ආනන්ද ඒ ප්‍රශ්න වලින් අපි ශූන්‍යයි. හැබැයි අපිට අරණ්‍ය වාසයේ තියෙන දුෂ්කරකම් ටික ටිකක් කෙනහිල්ලක් තියෙනවා. ඒක දරතයක් ආනන්ද. ඒක පරිලාහයක්. අච්චර ප්‍රශ්න ගොඩක් අයින් කරලා ආවට මොකද අලිමන්තිවට හරක් කියලා මේකේ ඉනෝඩ අරණ්‍ය වාසයේ ඉච්චර මනාප නැහැ. එච්චර අපිට ඕන කරන විදිහේ එයා කන්ඩිෂනින් නැහැ අපිට අරක නැහැ ටෙලිවිෂන් නැහැ කලර් මෙව නැහැ පත්‍රේ නැහැ ඒක නිසා ටිකක් ටිකක් නිකන් අමාරු ගතියක් තියෙනවා මේ නිසා මම කියනවා නම් අපි ගාම සම්බන්ධ ප්‍රශ්න වලින් දැන් ශූන්‍යයි නමුත් අරණ්‍ය ප්‍රශ්නේ අපිට තියෙනවා මේක හරියට තේරුම් ගත්තනම් අර විශ්මේසා විශාල ලෝකයක් සම්බන්ධ අසහනකාරී தত্ত্ব නැති කිරීම සඳහා අරණ්‍යයේ තියෙන දරතේ අරණ්‍යයේ තියෙන පරිලාහය අරණ්‍යයේ තියෙන දැවි තැවි ටික බාර ගන්න බැරි නම් උන්දලාට ඉස්සරහා ගමනක් නැහැ. මේකෙදි කියවෙන ලස්සන කතාවක්. ඒ මොකද්ද? මේ අරණ්‍යයේදී දැනෙන දාහය පරිලාහය අසහනය සැපක්. අච්චර දුක් කඳක් ගෙවම් කරන්න පුළුවන් වෙච්ච නිසා. කවුද ආරණ්‍ය වාසී ජීවිතේ සැපෙන් ගත කරන්නේ? බුද්ධුම විදිහට මේක කරදරයක් කරගන්නේ ආරණ්‍ය වාසී සංඝයා ජීවත් වෙන්නේ. ඒගොල්ලන්ට තේරෙන්නේ මේ අරණියට අවිලා තියෙන මේ කරදර ටික කොච්චර වටිනවද? ඒක තියෙන තාක්කල් අපි දන්න අපි ගමෙන් නිදාස්, ගෑනු මිනිහන්ගෙන් නිදාස්, රත්තරන් මුතු මිනිහෙන් නිදාස්, ආර්ථික බාහන අලියත්තුන්ගෙන් නිදාස් දැන් මේ කරදරේ තියෙන තාක්කල් අපි දන්නවා අපේ කරදරේ හිත තියෙන්නේ මේ අරණ්‍ය වාසී පිළිබඳව. නමුත් ඒ කරදර වලින් ඔප්පු වෙනවා ගමක තියෙන අබුදරුවන් රගෙන කරදර නැති බව. මම බලනවා මේ සංඝයා වහන්සේලා දෙයක් කවුද මේ වෙලෙ දෙයක් බුද්ධ විඳින්නේ කියලා. කවුරුත් නැහැ. ඒගොල්ල අච්චර ගිනිකා කරදර ගොඩක් අයින් කරන්න මේ ඉස්සරහින් තිබ පුංචි කරදර ටිකේ වටිනකම දකින්න බෑ. මොකද මේගොල්ල දකින්නේ මේකත් කරදරයක්. නෝ සර්වඥාන්ති කියනවා මේක මහණෙනි දරතයක් තමයි. මේක මහණෙනි පරිලාහයක් තමයි කියලා පරිච්ඡේද නතර කළා ඊගා පරිච්ඡේද නමුත් මේක ප්‍රමෝදයක් කරගන්න මේක ප්‍රීතියක් කරගන්න මේක සති සම්පජඤ්ඤයක් කරගන්න මේක පස්සද්ධියක් කරගන්න මේක සුඛයක් කරගන්න අරණ්‍ය වාසයේ තියෙන කරදර ටික ප්‍රමෝදයක් කරගන්න ඒක ප්‍රීතියක් කරගන්න සති සම්පජඤ්ඤය පිහිටන්න අරමුණක් කරගන්න පස්සද්ධියක් කරගන්න සුඛයක් කරගන්න එතකොට අපි දන්න මේ කරදර තියෙන තාක්කල් අපිට ගෙවල් දොරවල් ප්‍රශ්න නැහැ මෙතන තියෙන සාපේක්ෂතාවාදයක්. අරව නැති කරන්න මේක බාර ගන්න. ඉනිමගක නගිනකොට කටුකුරුන් දෙසාංශ කියනවා යටටට්ටු අතාරින්නම් උඩටට්ටු අල්ලන්න එපායි. උඩටට්ටු ඇල්ලුවොත් නේ අටේක අතාරින්න පුළුවන්. ඒ නිසා අතාරනවත් එකම ඇල්ලිල්ලක් තියෙනවා. අතාරින්නේ ගොරෝසු දෙයක් අල්ලන්නේ සියුම් දෙයක්. ඉදං නිස්සායිදම් පජහත. ඉතින් මේක දන්නේ නැති නිසා අරණියට ඇවිල්ලා ගෙදර තියෙන සැප හොයනවා. එහෙම නැත්නම් ඒවට චෝදනා කරනවා. ඒ චෝදනා කරනවා කියලා කියන්නේ මේ සාපේක්ෂතාවය දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ කරදර ටික දෙන්නේ අරසා විසාර දුක් කරදර ටික අයින් කරන්නයි මේ කරදර තියෙන තාක්කල් අර කරදර නැති බවට ලකුණක් තියනවායි කියන එක දන්නේ මේක මම පිළිගන්නවා අමාරු කියලා තේරුම් ගන්න. නමුත් මම කතාව ගෙනියනවා දිගටම. ඊගාට සරුවචන්සේ සඳහන් කරනවා මේ කරදර අරන්නේ ලයිට් නෑ අරන්නේ මදුරෝ ඉන්නවා කහිනවා දද්ද එනවා ඉතින් নানা ප්‍රකාර ලයිස්තුවක් තියෙනවානේ කොයි වෙලාවක හරි මෙයා මේක තේරුම් අරගෙන තමන්ගේ අවධානය කයට සීමා කරගත්තයි කියලා හිතන්න කියනවා හිතා ගන්නවා මම මගේ අවධානය කයට ගන්නවා එහෙම නැත්නම් හොඳට පట్టල වාඩි වෙලා කය ආභෝග කරනවා කයේ හිත පවත්තන්න යනකොට යම් වෙලාවක කයේ කරදර ආවනම් අරන්නේ කරදර නෑනේ කයේ කරදර ආවනම් අරන්නේ කරදරත් නැහැ, ගමේ කරදරත් නැහැ. එතකොට යාට කියනවා දැන් බලපන් ඉඳගෙන ඉන්න ඕන කවදාකවත් නැති විදිහට පතපැතර ඉදිරිය. දනි සමාන. කොන්දේ අමාන. බෙල්ල කෙලින් තියාගෙන බෑ. ඇවිදිනකොට උර ඉස්ටි දෙනවා. නිදිමත එනවා. දැන් මේ සියරකෙම මොකද්ද කියන්නේ? දැන් කයට හිතවිල්ල කියලානේ. කයට හිතාව නම් අනිවාර්යයෙන්ම අපිට ගමේ කරදර ටිකක් නැහැ, අරණේ කරදර ටිකක් නැහැ. එතකොට සරුවත් යන සඳහන් කරනවා දැන් මහණෙනි කයේ දර්ථේ වැටෙනවා. කය වෙන්න නැති විදියට පුපුරු ගහනවා. පාලනය කරගන්න බැරි වෙනවා. පසපැත්ත රිදෙනවා. එහෙන් මෙන් පණුවනලියට වගේ තේරෙනවා. බර දැනෙනවා. ඔළුව තද වෙනවා. මේ තියෙන තේරෙගෙම කියවෙන්නේ මොකද්ද? ගමක් රටක් සම්බන්ධ අතහනනේ අරණ්‍යයක් හා සම්බන්ධ කරදරනේ කයක් සම්බන්ධ කරදර ටික තියෙනවා. මේක මහණෙනි දරතයක්. මේක මානෙනි පරිලාහයක්. මේක මානෙනි අපේ කියන විදිහට දෙවිල්ලත් ඇවිල්ලා. මේකට ප්‍රමෝද වෙන්න. මේකට ප්‍රීති වෙන්න. මේක සති සම්පජඤ්ඤය බව තේරුම් ගන්න. මේක පස්සද්ධිය කියලා තේරුම් ගන්න. මේක සුඛය කියලා තේරුම් ගන්න. එතකොට මොකද වෙන්නේ භාවනා කරනකොට අපිට එන කරදර පිළිබඳ අපි චෝදන ලලයිස්තුලිනා වෙනුවට අපිට කවදා හෝ සම්පජඤ්ඤය පහළ වුණොත් දැන් මේ කයට හිතාපු නිසානේ මේ කය වෙනද නැති දරත පරිලාහ වැටෙන්නේ. දැවිලි දැවිලි වැටෙන්නේ. මේක සතිය පිහිටු බවට ලකුණක්. මේක ප්‍රමෝදයක් නේ. මේක ප්‍රීතියක් නේ කියලා ගත්තොත් මේ මනුස්සයි හැම එකක්ම හැම බාධකයක්ම සාධකයක් කරගන්නවා සතිය පිහිටුවා. එතකොට තරොත්ෙන් දහන අපි කොච්චරක් දුක් දුක් වලින් ශූන්‍යද? ගමක දුක් වලින් ශූන්‍යයි. අරණ්‍යක දුක් වලින් ශුන්‍ය. හැබැයි ඒක වෙනුවට කායක දුක් ටික තියෙනවා. අන්නේ කායේ දුක් ටික ප්‍රමෝද කරන එක ඒක ප්‍රීතියක් කරගන්න එක සති සම්පජඤ්ඤය කරගන්න එක පස්සද්ධියක් කරගන්න එක සුඛයක් කරගන්න එක අහලවත් තියෙනද කොහේ හරි පොතක මොනම ශාස්ත්‍රුන් වහන්සේ හරි කියලා දීලා තියෙනවා. අපිට තියෙන්නේ ඒකට චෝදනා කරන්න කියන එක විතරයි පැන්ඩෝල් ගහපන් බාම් ගහපන් කොන්දර දිනනනම් අර ගතුල්ලපන් මේ ගතුල්ලපන් කියන මිසක්කා දැන් තරුවචනාන්ති අච්චර දුක්ඛන්දක් ගෙවන්න අරණ්‍ය දුක ටික ගන්නවා අරණ්‍යයි දුක්ඛන්දයි අයින් කරන්න කයේ දුක් ටික ගන්න ඒකට සතුටු වෙනවා ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභයත් එක මං ජීවත් වෙනවා කියන්නේ ඉතින් මේකෙදි පේනවා එතෙන්ට එනකොට ටොං ගාණක් දුක් අයින් කරලා. ඊට පස්සේ සරුවත් chance සඳහන් කරනවා මහන්නේ මේ කය කියන්නේ හතරමහා ධාතුන්. ඕකෙන් එකෙක් කිපෙනවා එක වෙලාවට. පඨවි ධාතුව කිපුණොත් අනිත් තුන් දෙනා නිසද්ද වෙනවා. වායෝ ධාතුව කිපුණොත් අනිත් දෙන්න තුන් දෙනා නිසද්ද වෙනවා. තේජෝ ධාතුව කිපුණොත් අනිත් තුන් දෙනා නිද්දස. සංසිඳන. ඒ නිසා මේ හතරක් තිබුණට දී ඇති වෙලාවේ එක ණයයි පෙනේ පුම්බයි. දැන් හිතපන් ඒ ණයාට විතරක් හිත දාගෙන ඉන්නවයි කියලා. සක්මන් කරනවා කියන්නේ පටවි ධාතුවට හිත දාගෙන ඉන්නවා. ආනපාන කරනවා කියන්නේ වායෝ ධාතුවේ හිත දාගෙන ඉන්නවා. එතකොට වායෝ ධාතුව විතරයි. එතකොට අනික් ධාතු ඔක්කොම හරියට මේ අරණ්‍ය දුක් ගත්ත නිසා ගමක දුක් නැති කරගත්තා වගේ කායික දුක් ගත්ත නිසා අරණ්‍ය දුකක් ගමක දුකක් නැති කිරුවා වගේ අරණ්‍ය දුක ඉස්මතු වෙලා ඉන්න තාක්කල් අර කටියට එන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ කයේ තියෙන හතරමා ධාතුන්ගෙන් එකෙක් ඔලුව උස්සනවා. ඒක අල්ලගෙන ඌත් එක්ක ප්‍රේම කරන තාක්කල් අනික් ධාතු තුන අර මතුවෙන යකා නැති කරගෙනමයි මතුවේ. එතකොට අපේ හිත දන්නවනේ දැන් වායෝ ධාතුවේ තියෙන්නේ කියලා අපිට කොච්චර සතුටු වෙන්න පුළුවන්ද ලෝකයක් සම්බන්ධ අසහනේ නැහැ. ගමක් සම්බන්ධ අසහන නැහැ. කයක් සම්බන්ධ අසහනක් තුළින් තියෙන්නේ වායෝ පොට්ටබ්බ කාය පමණයි. ආනපානෙ විතරයි. ඒකත් කරදරයක්, ඒකත් පීරි ගෑමනක්, ඒකත් තරතයක්, ඒකත් පරිලාහයක, ඒක දැවිල්ලක් තැවිල්ලක්. මොකද හුස්ම ගත්තයි කියලා හුලන්නේ අප්පා මොන ලාභ සත්කාර සම්මාන හම්බ වෙනවද අපට? අපි මෙතෙක් කල් බැලුවේ මොනව හරි කමන්නේ අතට යමක් හම්බ වෙන කන්නේ. දැන් හුලං. කාටද පුළුවන් වෙන්නේ මේ වගේ හුලඟකට හේතු වෙලා ගමක් අසහනය. අරණ්‍යයක් අසහනය. කයක් අසහන මේකට අල්ල වාංගු කරන්න පුළුවන් කියලා දැනගත්තට පස්සේ මේ බුදුහාමුදුර අපි ගෙනියන්නේ මොන වගේ ගමනක්ද කියලා බලන්න. අපි පොඩි කාලේ අපි අර ඇස් දෙක වහගෙන මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලණ්ඩයි කවදද ඉන්නේ ඉරිදා එන්නේ කියලා සෙල්ලමක් කරන්නේ. ඇත් දෙක වහගෙන වටේ රොමක් කරකෝලා ඌවතේ තියෙන මොන හරි එකක් බිම දාලා කියනවා දැන් ගිහලා බලපන් කොහෙද දාලා ආවේ කියලා. ඒ වගේ මේ ගිනියන ගිනියවිල්ල මේ පවතින අධ්‍යාපන ක්‍රමෙන් නම් ගොයියෝ කවදාකවත් තේරුම් ගන්න බෑ. පවතින අධ්‍යාපන ක්‍රමේ රේකී අධ්‍යාපන ක්‍රමයක්. ඔළුව ක්‍රේල් කරන අධ්‍යාපන ක්‍රම. මේකේ තියෙන්නේ නෙවෙයි. මේකේ සමස්තය යන්නේ. මේකේ යන්නේ සම්පූර්ණ ගෝලීයකරණයක් යන්නේ. අච්චර දුක්ඛන්දක් අයින් කරන මේ දුක්ඛන බාර ගන්න. ඒ දුක්ඛන අයින් කරන්න ඊටට පොඩි දුක්ඛන්දක් ගනි. ඒ දුක්ඛන අයින් කරන්න ඒකෙම තියෙන තව කැලලක් ගනි. ආහන්නෙම කර කර කර ඉඳලා මම දැන් අර මුල තැන්න ගෙනිච්චොත් මොකද වෙන්නේ? වායෝ පොට්ටබ්බ ධාතෝ කියන ආනාපානේ මුල් කරගෙන සතුටින් ඉනොර දැන් ආනාපානෙත් ගෙවුනොත් මොකද වෙන්නේ? මොකක්වත්ම නැහැ කරදරයක්. අවස්ථා හතරයි අපි ශූන්‍යතාවයකට එනවා මේකට කියනවා අපි රූප ලෝකයෙන් සමුගන්නයි රූප ලෝකයක් හා සම්බන්ධ සීලු දරත සීලු පරිලාහ සීලු දැවිලි සීලු තැවිලි ඇති කරගත්තේ නැති කරගත්තේ නැති එක්කෙනෙක්වත් මෙතන නැහැ ස්වභාවයෙන් ඕනම කෙනෙක් ඒකට ගිහිල්ලා තියෙන නමුත් ඒක අපිට පේන්නේ තනි වුණා වාගේ, පාළු වුණා වාගේ, කම්මැලියක් වාගේ, නීරසකමක් වාගේ, මුස්පේන්තුවක් වාගේ. අපි ඒකට සාපේක්ෂ කරලයි මේ රූප ලෝකයක් අසහන දුරු කරන්න කියලා දන්නවනම් අපි කොච්චරක් ආස්වාසි ඉවරලා ප්‍රසවාසයේ එන්නේ ඉස්සලා තියෙන හුස්ම අතරමැද මොකවත් නොදැන දැන අල්ලයිද? ප්‍රසවාසය ඉවර වෙලා ආස්වාසේ එන්නේ ඉස්සලා තියෙන හිස්තන අල්ලයි. දැන් හිස්තන වුණොත් අපිට පේන්නේ ලෙස්සලා ගියා වගේ. අතරමං වුණා වගේ. නොදැනී ගියා වගේ. ඉතින් අපි කියනවා හුස්ම නොදැනී ගියාම දැන් මම මොකද කරන්න කියලා. කියන්නේ හුස්ම නොදැනී යෑම ඇබැග්ගයක්. හුස්ම නොදැනී යෑම අරියාදුවක් කියලා තමයි අපි බලන්නේ. කොහොම ਸਰවඥාන්සේ මේ අපි ගෙනියන්නේ හුස්මට වාංගු කරලා අර ටික අයින් කරලා හුස්මත් ගෙවෙනකම් බැලුවාම පේනවා. වායෝ පොට්ටබ ධාතුවත් ක්‍රමයෙන් නැති වුණාට පස්සේ අනිමිත්තේ සතිය පවත්තන වෙලාවේ ඒ යෝගාවචරයට ඇති කරගන්න පුළුවන් ප්‍රීතිය ටොංගාණෙන් කියන්න බෑ. සම්මාදිට්ඨිය තියනවා. නිවැරදි කල්පනාව තියෙනවා නම් එයාට තේරෙනවා මේ ලෝකේ ඉඳද්දිම රූප ලෝකයක් හා සම්බන්ධ සියලු දුක් සියලු දැවිලි සියලු තැවිලි නැති කරන්න පුළුවන්. නමුත් ඒක දන්නේ නැත්නම් එයා නූල් බඳිනවා ගිහිල්ලා භූත දෝෂයක් වෙලයි කිය. මට මොනවද දන්නේ දෙක පාට ගැස්සිලා මං අවදි වුණා. දැන් මම මොකද කරන්නේ? හුස්ම නැති වෙච්චාම මම පිම්බි මැකිලින් බලන්නද කියලා එහෙම නැත්නම් මෙනෙහි කරන්නද කියලා නානා විදියට අර පෑදිදියට බොරදිය දාගන්නනේ අපේ මේ මම උත්සාහ කරන්නේ නානා විදියට අර පෑදිදියට බොරදිය දාගන්නනේ අපේ මාන්නේ උත්සාහ කරන්නේ නානා විදියට අර පෑදිදියට බොරදිය දාගන්නනේ මේ තණ්හා උත්සාහ කරන්නේ කාටද හිතෙන්නේ මෙච්චර බුදුහාමරගේ ධර්මය අවුරුදු 2600කට පස්සේ මේ සුළු කාලෙකින් අපිට යන්න පුළුවන්. නමුත් ඒක රකින්න දන්නේ නැත්නම් අනුග්‍රහ කරන දන්නේ නැත්නම් අපි හිතනවා නිකම්ම නිකන් ඉන්න වෙලාවේ මෛත්‍රී භාවනා කරුවොත් හොඳ නැද්ද? පිම්බීම ඇකිලිම කරුවොත් හොඳ නැද්ද? මොනවා හරි ගෙනල්ලා අරකට දාගන්න. ඉතින් අද ඉන කර්මස්ථානාචාරිවරු දිහා බලන්නකො මොන්දල මොනවද කියන්නේ කියලා මේ වෙලාවට. කවුද ඒක දැකලා මේ යන්නේ ශූන්‍යතාවාදයක් එන්න එන්න ශූන්‍ය කරමින් පොඩි පොඩි දරත පරිලාහරහා ලොකු ලොකු දරත පරිලාහ අයින් කරගන්න වැඩපිළිවෙලේ ගීගේ අතහැරපු ඕනම කෙනෙක් 180කට වැඩිය කරදර අයින් කරගෙන ඉවරයි. හැබැයි ඉතුරු 20 ප්‍රමෝදයක් කරගත්තොත් පමණයි. ඉතුරු 20ත් ණයක් කරදරයක් අරියාදුවක් කරගත්තොත් අලිමදේවට හරක් කියලා කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ පැවිද්දට අඬ අඬ ඉන්න. භාවනා කරන්න ඇවිල්ලා භාවනා මධ්‍යස්ථාන සැප නැතුවට අඬ අඬ ඉන්නවා. දන්නේ ඒ පරිලාහයට ප්‍රේම කරන්න ඒ පරිලාහයට ප්‍රමෝද කරන්න ඒ පරිලාහයේ සුඛයක් කරගන්න ඕන. ඉතින් එතකොට අපිට පේනවා ඒක බලාපොරොත්තු වෙන එක ඇත්තටම සර වැඩි යෝගාවචරයකින් නමුත් අපි සංසාරය එකතු කරලා තියෙන කුණුත් එක්ක බලනකොට සංකරදායකත් එක්ක බලනකොට කොහොම නැතුව කරන්න බෑනේ ඒ නිසා අපි මේ ජීවිතේ නැත්තම් ඊගාව ජීවිතේ හරි කම කියමු එහෙනම් මේ භාවනා වැඩපිළිවෙල ඊගා භාවනා වැඩපිළිවෙලදී හරි අපිට තේරෙනවා නම් මේ අරමුණු ගෙවෙනවා කියන්නේ කෙලස් කෙවීමක් ඒ නිසා ගෙවෙන්න ගෙවෙන්න වඩා හොඳ සතියකින් මේක දිහා බලාන හිටියොත් භාවනාව කියන්නේ දන්නා තැනක සිට නොදන්නා තැනට යනවා මමයාගේ ඉඳලා මමයා නැත්තෙන්ට යෑම. විස්තර කරන්න පුළුවන් තැනක ඉඳලා විස්තර කරන්න බැත් තැනකට යෑම. ගොරෝසු තැනක ඉඳලා සියුම් භාවයට යෑමක්. මම සහ මම නොවේ කියන සීමාවක් ඇත්තනක ඉඳලා මම සහ මම නොවේ කියන සීමාවක් නැත්තෙන්ට යෑම. ඒ ඒ තැන ප්‍රතිපදාවේ දියුණුවක් බවත් කෙලස් කැපීමක් බවත් දන්නේ නැත්නම් භාවනාවේ හැම දියුණුවක්ම යාට වෙන්නේ අරියාදුවක් විදියට. කරදරයක් විදියට, දරදයක් විදියට. එතකොට ප්‍රීතියක් පලාතකවත් නැහැ. නමුත් මේ දකින දකින පියවරේ චූල සුන්නිත සූත්‍රය සඳහන් කරලා තියෙන විදියට තවත් අවශ්‍ය නම් පොට්ටපාද සූත්‍රය අරගන්න. එහෙම නැත්නම් ආනන්ද සප්පයි සූත්‍රය ගන්න මේ ලස්සන සරුවචාන්සේ පෙන්ලා තියෙනවා. මෙම කරගෙන කරගෙන යනකොට ඒ ගත යුත්ත මේකයි හල යුත්ත මේකයි. හරිදී හල යුත්ත හලලා ගත යුත්ත ගන්න ඒ යෝගාවචරය කමඨාන සුද්ධ වෙලා තියෙනවා. යෝගාවචරය මේකට ලෑස්තිලා යන්න ඕන. ලෑස්තිලා ගියේ නැත්තම් හැම පියවරකදීම පේන්නේ අසතර වෙන ගතිය. හැම පියවරකදීම පේන්නේ පාළු වෙච්ච ගතිය. තනි වෙච්ච ගතිය. ඉතින් ඒ තාක්කල් මේකට ප්‍රීති සුඛ කියන්න බෑ. නමුත් කවදා හරි මේක මේ අවුරුදු 7ක් ඇතුළත එක පරියන්කයක් ඇතුළත එක වැඩමුළුවක් ඇතුළත මේ ගෙවම් කිරීමයි සිද්ධ වෙන්නේ. ඒ ගෙවම් කරන්න කරන්න සියුම් දේ අල්ලන්න ඕනේ ගොරෝසු දේ අතාරින්. ඒ කලාව සාපේක්ෂතාවාදී කියලා සරුවචනන්සේගේ ක්‍රමයේ තියෙන ඉදං නිස්සයි ඉදං පජහත ඒ සලායතන සංයුත් විභංග සූත්‍රයේ ලස්සනට පෙන්වනවා සරුවචනාංශේ පියවර 6කින් පෙන්වනවා එතන මේකේ පෙන්වනවා චුල ශුන්්‍යත සූත්‍රෙත් එකක් එකක් ගෙවන් කරමින් සියුන් සියුන් දේවල් වලට යනකොට එතකොට තමයි තේරෙනවා එnde end end end end මේ අපි ගත කරන මේ ගොරෝසු ජීවිතේ ගොරෝසු දේවල් හැම වෙලාවෙම තියෙනවා. සමහර වෙලාවල් වල අපේ භාවනායේ සතිය දියුණු වෙනකොට එnde ende ende ende ගොරෝසු දේ වෙනකොට සියුම් දේ සියුම් වෙනකොට අතිසූක්ෂම දේ වශයෙන් ගැඹුරෙන් ගැඹුරට යන්න පටන් ගන්නකොට තේරෙනවා ඒක ප්‍රතිපදාවේ දියුණුවක් බව දන්නවනම් කෙලස් කැපීමක් බව දන්නවනම් ආස්වාසේ ආස්වාදයක් වෙනවයි කියලා කියනවා. ගන්න උස්ම අපි පෙරමඟ සුබ ලකුණක් බවටපත් වෙනවා. ඉස්සර අපි සමහරලාට කියන අවුරුදු 120ක් ජීවත් වෙන මිනිස්සෙක හුස්ම කෝටි 13ක් ගන්නවලු. කොච්චර කෝටි කීයක් ගත්තද කියලාත් එක එකක් දන්නේ නැහැ. මොකද හුස්ම දිහා බලන්නේ වෙන්නේ ජීවත් වෙන්නේ. ජීවත් වෙන්නේ ඇමරිකා ඩොලර් කීයද? සුනාමි එනවද? පෙට්‍රල් ගණන් ගිහිල්ලාද? පාන් රාත්තල කීයද? ඕවනේ අපි සංඛ්‍යාලය කරනවල තියෙන්නේ. කවුද මේ හුස්ම පොදට යන්නේ? නමුත් මේ හුස්ම පොද හරහා අච්චරක් අසහන ක්‍රමෙන් දුරු කරන ගිහිලා හුස්ම පොදත් ගිවම් කරන්න පුළුවන් කියන බව දැනගත්තා නම් ඒ මට්ටමට ගියා නම් ඒක ਸਰුවචන්සේ සඳහන් කරන්නේ මේ සුතා ධතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විඥා මේ අහපු දේ දරලා තියෙනවා සුතමේ ඥානේ දර ධතා ಪರಿචිතා මේක යොදවල බලලා තියෙනවා සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා මනසෙන් කල්පනා කරලා බලන මං ඉස්සර තිබුණ ගොරෝසු දේවල් වෙනුවට දැන් සියුම් දේ ගන්නවා සියුම් දේ වෙනුවට අතිසූක්ෂම දේ ගන්න බව මේ බවට මං සංකල්ප හදාගෙනද තියෙන්නේ කමඨහන සුද්ධ කරගෙනද තියෙන්නේ මේක ලෑස්ති වෙලාද යන්නේ ඒක තමයි ජීවිතේ හොඳම ලොකුම පෙරළි අවස්ථාව රැස් කරනව වෙනුවට ගෙවන් කිරීම ඉස්සරහට ගන්නවා ඊට පස්සේ ditthiya suppati vijjha ඒක නම් ඒ ක්‍රමයට ගියොත් පැටලෙන්නේ නැහැ. ඒකෙන් ගියොත් බුදුහාමතුරු ළඟමයි, ධර්මේ ළඟමයි කියලා ඒක අල්ලගත්තොත් ඒ දෘෂ්ටියෙන් සුද්ධ කරගත්තොත් ਸਰවචන්සි සඳහන් කරනවා මරණ මොහොතේදී හිත විකල් වුණා. මරණ මොහොතේදී හිත වික්ෂිප්ත බහයටපත් වුණා ස්වර්ගයට යනවා කියන්නේ. ජීවත් වෙන වෙලාවේ මේ පිස්සු කෙලින ලෝකයේ මේ බුදුබණ අහලා බුදුබණ හිතට අරගෙන ඒක ක්‍රියාවත් කරලා ඒතකොට පේන්න පටන් ගන්නවා මේ ඔක්කොම ගෙවෙනවා, ක්ෂය වෙනවා, වැය වෙනවා, නිරුද්ධ වෙනවා කියන ඉෂාත බඳගෙන අඬනවා වෙනුවට මේකටයි අපි මේ භාවනා කරන්නේ. මේකමයි කරන්න ඕනේ කියලා ගිහිල්ලා ආ හොඳයි මම මේක වඩන්නම් කියලා ගියොත් ආනපන ක්ෂය කරගන්නම් කියලා ආයාසෙන් කරපදී අනායාසෙන් කරන්නම් කියලා නොබෝ කලකින් ඒක දෘෂ්ටියෙන් තහවුරු කරන්න පුළුවන්. තහවුරු කළොත් මරණ චිත්තක්ෂණේ හිත වික්ෂිප්ත වුණත් මේ ධර්ම ශක්තිය නිසා එයා ස්වර්ගයට ගෙනියනවා කියලා සරුවත් සංසේ සඳහන් කරනවා. ගියාට පස්සේ කල්පනා කරනවලු යකෝ මරණ වෙලාවේ අංජබජල් සුනාමි දැන් මං කොහොමද මෙතෙන්ට ආවේ කියලා. එතකොට එයා දන්දා බික්ක වේ උපජ්ජති සතුප්පාදෝ. එයාට නැවත සතිය ගෙනලා මතක් කරලා තියෙනවනේ මං ඉස්සෙල්ලා ආත්මේ සතිය වඩලා තියෙනවා කියලා. දැන් කරකෝල හලා ගිහිල්ලා දැන් ආවේ සතියට එනවා. දැන් භාවනා කරනකොට හිතන්න සද්දයක් ආවා. කරකොලත ඇදියා. කරකොල ඇදියට පස්සේ ආයේ Taman ඉන්න අරමුණට ආවට පස්සේ සතුප්පාදේ කෙරුවොත් මං කරකොලත ඇරි බව හැබෑව. දැන් ඇවිල්ලා බලනකොට ආයෙත් ආනපන පේනවද? සතිය තියෙනවද? හොඳයි සතිය තියෙනවනම් මොකට කරකොලත අරුවම අපිට මොකෝ? සද්දේට කරකොලත ඇරියත් එකයි වේදනකට කරකොලත ඇරියත් එකයි හිතවිල්ලට කරකොලත ඇරියත් එකයි නැවත එන්න පාර දන්නවා. ඇවිල්ලා බලනකොට gedara දේවල් අවුල් වෙලා නැහැ. අර මරණ මොහොත වෙනවා වගේ. ඉතින් මේක මේ පුංචි වැඩකටවත් තේරුම් අරන් ගත්තේ නැති මිනිහ කොහොමද මරණ මොහොතේදී අර වගේ ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ? නිසා භාවනා කරනකොට කරකොල අතාරිය ඕලෝ ගස්සලා දමාවි, කූඹි දුවනවා වගේ වැඩ බෙල්ල කඩාගෙන වැටේවි, සද්ද ඇහෙනවා, වේදනා එනවා. ඒ උනාට පස්සේ බලන්න ඕනේ හරි. දැන් නම් තියෙන කැළඹිල්ලක් මේ ඇවිල්ලා ආය අරමුණට ඇවිල්ලා සතුප්පාදේ කරලා බලන්න. නැවත අරමුණට ඉන්න පුළුවන්ද? පශ්චාත්තාප වෙන්නේ නැතුව අරමුණ පිරිසිඳින්න පුළුවන්ද? පිරිසිඳකට භාවනා සුද්ධ කමඨාන සුද්ධ වෙච්ච නැති එකන හිත පිට ගියාට පශ්චාත්තාප සුද්ධ වෙච්ච එකන කියන කොච්චර පශ්චාත්තාප වුණත් ඇති වැඩක් නැහැ වෙලා වැඩක් නැහැ අරමුණට ගණ්ඩ පුළුවන් නම් හිත පිට ගියාම මොකෝ එතකොට අර පුදුම සතුටක් ඇති වෙනවා මේ සියලු ලෝකේ තියෙන කෙලෙස් වලට වැඩිය සත්‍ය බලවත් කියලා මේ සියලු ලෝකේ තියෙන කෙලෙස් වලට වැඩිය සත්‍ය බලවත් කියලා අන්න ඒක මැරෙන්නේ ඉස්සලා කවදාරි අත ගාගත්තොත් මේක තොලකට ගාගත්තොත් එහෙම නැත්නම් රංකිරිකට ගාගත්තොත් ඒක නා මුළු ජීවිතේ පුරා කරන්නේ මොකද්ද ඔබ ඕන කරකවිලක් කරවපන් මම ගෙනල්ලා ආපහු මම අරමුණේ තියෙනවා කියන කරන්න ගත්තොත් මාරයට ඉංජු ඉංජු කියලා කතා කරතයි මාරයට මොනක්වත් ඊට පස්සේ කරන්න බෑ. ඒ අපිට කරදර කරන්න කරන්න අපි දන්නවා ඔබ කරදර කරපන්. මම ගෙනල්ලා ආයෙ සතුප්පාදේ කරනවා. මේ පොඩි ළමයින්ට පාසල් දරුවන්ට කියලා දුන්නාට පස්සේ මේක ඒ ළමයි කියන කියම ඒකට කියලා දුන්න තේම භාවනා කරන්න කියලා ඔන්න කියන සාංශ භාවනා කරන සද්ද ඇහෙනවා කමන්නේ භාවනා කරන සද්ද ඇහෙනවානේ සද්ද ඇහෙද්දිම ඔයාලට පුළුවන් දෝ ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්න පුළුවන් සද්ද ඇහෙනවා ඇහෙද්දිම ඉඳගෙන ඉන්නවද කියලා දැනගන්න පුළුවන් සද්ද ඇහෙද්දිම ආනපනේ කරන්න පුළුවන්. හැබැයි ඒකට අභියෝගයක් කරගෙන යන්න ඕනේ. මේ සද්දයට බැන බැන චෝදන ලයිස්ව හදන්න ගියොත් අපි ගේම පාවා දෙනවා. ඊට පස්සේ කොහොමද දන්නේ සද්දේ ඉඳලා දැන් ආපහු ආවයි කියලා? ආයෙත් ලෝක අහලා කියනවා. ආ සද්දෙට ගියාම මම දන්නවා ඒක කුරුළු සද්දයක් කියලා. දැන් ඉන්නේ සද්දේ කියලා. ආවට පස්සේ මෙන්න ඉඳගෙන ඉන්නකොට මේ හැප්පෙන තැන් තේරෙනවා. ආනපනේ තේරෙනවා. එතකොට මම දන්නවා දැන් මෙතෙන් ආවයි කියලා. ඉතින් ආවට පස්සේ උට කනගාටුවද තියෙන්නේ? දැන් ඒ ළමයට කනගාටු වෙන්න දෙයක් නැහැ නේ. මොකද ඒ කට්ටිය ලොක් කට්ටිය නෙමෙයි ලොකු කට්ටිය තමයි කනගාටු වෙන්න ලොක්කෝ. හරිම දක්ෂයි. මොනවා හරි දෙයක් වෙච්චාම ඉසాత බැඳගෙන නන්නන්න පොඩි උන්න ගානක් නැහැ. ඒකම ඒ ළමයින්ට කිව්වොත් එහෙම කවියකට නගන්න කියලා. ඒක මේ කට්ටියට කිව්ව චිත්‍රකට නගන්න කියලා බොහොම ලස්සනට කියලා දෙනවා. නිසා අපටත් මේ ලෝකේ ඉන්නකම් පාරට වාහනයක් දැම්මට පස්සේ අනික් වාහන නතර වෙයි කියලා හිතන්න බෑ. පාරේ වාහන ගොඩක් තියෙනවා. හප්ප ගන්න එපා. ආපු වෙලාවේ පාගලන්න. අපිට කියතයක මේ අපි පාට දාපු නිසා වාහන අයින් කරනවා. අපි නිකන් සිහිබිලිස්ලානේ. අන්න අපිත් ඇමතිවරයෙක් නම් ඔන්න ස්කෝට් එකක් ඇවි පොලිසියෙන් ඒ විසිල් ගහයි යන්න දෙ. අපි කොහෙද නෑනේ. අපිට කරන්න තියෙන්නේ වාහන තියෙන වෙලාවේ පොඩ්ඩක් බයපක්ව ඵලයක්. වාහන නැති වෙලාවේ ගමන කරගනි. ඉතින් අපිට වෙන ක්‍රමයක් නෑනේ. හොඳට මතක තියානින්න ඇක්සිඩන්ට් එකක් වුණොත් Taman අතින් වෙන්න පුළුවන් අනික් අය අතින් හරිනවා. ඇක්සිඩන්ට් එකක් වරද නතර කර නොගැනීමේ වරදට 2500ක් ගෙවන්න වෙනවා. ඇක්සිඩන්ට් එකක් වුණොත් අරමනුෂ්‍යගේ වැරද්දෙන් හරි වාහන අනතුර නතර නොගැනීමේ වැරද්ද කියලා අපිට නිකම්ම වැරද්ද. ඒ නිසා බයපක්ෂ වහප්ප ගන්න යන්න එපා. ඒ මේන් දාගෙන අනේකයි තියෙන්නේ. මම කියන්නේ 3 wheeler driving ඉගෙන ගන්න කකුල් දෙක දිග ඇරියන මැදින් දැම්ම ගියා. ඒමනේ 3 wheel car යන්නේ. එහෙන් දැම්ම මේන් දැම්ම මෙන් දැම්ම දකුණ දැම්ම ගියා. ඌට බයිනෝට ඌ ගිහිල්ලා ඉවරයි. පිටිපස්සේ ගහලා තියෙනවා වංගු වංගු ගලන කොටයි ගඟක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා ත්‍රිවිල් එකේ ගහලා තියෙනවා බලන්නේ තද්ද වෙලානේ සයිඩ් එකේ බලනකොට ඌ කියනවා වංගු වංගු ගලන කොටයි ගඟක ලස්සන සයිඩ් එකෙන් බලනකොට ඔයා ලස්සන කියලා පිටිපස්සේ ඩ්‍රයිවර් බලන්නේ සයිඩ් එකෙන් උත්තරම තද වෙලානේ. ඌ ඒකට විහිළුවක් ගහලා තියෙනවා ට්‍රීවිලර් එක පිටිපස්සේ. අපිටත් තියෙන්නේ මාරුවා එහෙමෙන් සෙල්ලම් දානකොට දකුණට සිග්නල් දාන්න වමට කපන්න යන්න. බාධක නැති ජීවිතයක් හම්බ වෙන්නේ මේක සතුටක් කරගන්න හැටි. මේක ප්‍රමෝදයක් කරගන්න හැටි. මේක පස්සද්ධියක් කරගන්න හැටි. මේක සති ක්‍රීඩාවක් කරගන්න හැටි කියලා දුන්නා නම් අපි මේ තරම් කවදාකවත් චෝදනා කරන එකක් නෑ මොකටවත්. මේ තරම් අපි අයිතිවාසිකම් ඉල්ලන එකක් නෑ. අද සංගය අතපය විසි කරගෙන අරක දියව් මේක දියව් කියලා මේ කරන ව්‍යාපාරය දිහා බලනකොට මේ සතියක හුලඟක්වත් වෙලා තියෙනවා කියලා තේරෙනවා. බුදුජානනාංශගේ මුළු ත්‍රිපිටකයේ කිසිම තැනක අයිතිවාසිකම් කියන වචනේ සඳහන් කරලා නැහැ. අපේ අයිතිවාසිකම් වර්තමානයේ ඉන්න එක. වර්තමානයේ ඉන්නකොට සද්ද ඇහෙනවා කරදර වෙනවා සරුවචන්සේ කියනවා මම කවදාකවත් මානි ලෝකයේත් එක්ක ගැටෙන්නේ නැහැ. නමුත් ලෝකීයමයිත් එක්ක ගැටෙන එක කවදාකවත් නතර වෙන්නේ නැහැ කියලා මේ සරුවචන් වහන්සේ කියන්නේ. මානිනු මම කවදාකවත් ලෝකයක් එක්ක ගැටෙන්නේ නැහැ. ඒකට ලෝකේ මාත් එක්ක ගැටෙන්නේ කවදාවත් නතර වෙන්නේ නැහැ. ඉතින් අපි වගේ නිකන් නරඹනෝගෙන මොනවා කියන්නේ? අපි මේ භාවනා කරමු නිසා සද්ද ඔක්කොම නතර වෙයි. අපි මේ භාවනා කරන දා මෑදුරු ඔක්කොම කැලියට ගිහිල්ලා අපිට වහන්න නැතුව ඉඳී. අපි භාවනා කරන නිසා කහින්න එක නතර වෙයි. අපි භාවනා කරන නිසා හිතවිලි නික නතර වෙයි. අපි භාවනා කරන නිසා වේදන නතර වෙයි කියලා කියනවා. මොකටද ඒ නිවන? නිවන ඕනේ කරන්නේ මේ ඔක්කොටම උත්තරේ තියෙනවා. ඒක බාර අරගෙන ඒතියෙද්දි කියන ශබ්ද වේදනා හිතවිලිදී මට කයේ හිත පැවැත්වීම කරදර මැද කරත හැකි. පාව නොදී කරත හැකි. කයේ හිත පැවැත්වීමේදී ඇති වෙන කරදර ටික පවා සතිය පිහිටුව බවට ලකුණු. ඒකේ හිත තියෙන තාක්කල් ගන්ධකවල වල දොරවල තියෙන කරදර අපේ හිතේ නැහැ. ඒකේ හිත තියෙන තාක්කල් අරණ්‍ය කරදර නැහැ. ඒක නිසා මේකට ප්‍රේම කරපු දවසේ කයෙන් ඇති වෙන සතිය පිහිටියට පස්සේ කය නිකන් හැම ගහපු වැස්සියක් වගේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හැම ගහපු වැස්සියක් ගොඩබිම හිටියක් දානවා. වතුරට බැස්සොත් මාළුව ගහනවා. කුරුල කොටනවා. ඒ වගේ තමයි භාවනා කරන්න ගත්තාට පස්සේ මේක හැම ගහපු වැස්සියක් වගේ බාටපත්. ඉතින් යෝගාවචරෝ ඒක නතර කරලා වෙන ගුරුරෙක් ගාවට යනවා. වෙන කමටහනක් ගන්නවා. වෙන කර්මස්ථානාචාර්යෙක් හොයනවා. මොකද මේ මේක නැති කරයි කියලා. මේක මේ ඒ හැමී අතිරේක දැනීම භාවනා නිසා අපේක. සතිය පිහිටුපු නිසා අපේක. මට මේක තියෙද්දි මේ හැමේ දැනෙන මේ අස්වාභාවික බර ගති, කම්පන චංචල ගති, කූඹි දුවන වගේ ගතියේදී හුස්ම බලන්න පුළුවන්ද? ඒක ඉඳගෙන ඉන්න තැන බලන්න පුළුවන්ද? ඉඳගෙන ඉන්න බලන්න පුළුවන් කිව්වොත් කමඨාන සුද්ධ වෙච්ච කරන්න පුළුවන් කියනවා. අනිත් එක්කන චෝදන ලයිස්තු හදනවා. නිසා කවදා හෝ අපි මේ මතුවෙන කරදරය ප්‍රීතියට කාරණාවක් සතියට කාරණාවක් ප්‍රමෝදයට කාරණාවක් කරගත්ත දවසේ තේරෙන පටන් ගන්නවා දුර්ලභෝ manussත්ව පරිලාභෝ මිනිසත් බව ලැබීමම දුෂ්කර දෙයක් මේ ලැබෙන හැම දෙයක්ම සතියට ආහාරයක් කරගන්න ගියොත් ක්ෂණ සම්පත්තිය ලැබෙනවා දුර්ලභෝ බුද්ධ පාදෝ ලෝකස්මි දුර්ලභෝ manussත්ව පරිලාභ දුර්ලභෝ ක්ෂණ සම්පත්තිය මේ කයර දැන හැම දේ කියන දෙකින්ම මම වර්තමානයේ සතියට එළඹිච්ච නිසා මේ කයේ තියෙන ටික දැනෙන්නේ. ඒ නිසා මම මේකට සාදර වෙන්න ඕනේ. මම මේකට ප්‍රමෝද වෙන්න ඕනේ කියලා කිව්වොත් හැම චිත්තක්ෂණයකම ඉඳගෙනම ඉන්න ඕනේ. සක්මන් කරනවා වෙන්න ඕනේ. අරණ්‍ය වාසි වෙන්න ඕනේ නෑ. කොහේ හිටියත් ඒ වෙලාවේ දැනෙන දැනුම සතියට අරමුණ සතියට නිමිත්ත කරගෙන හිටියොත් අපිට තේරෙන්න පටන් අරගනී ඒ විදියට කයට දැනෙන මේ සියලු කරදර දිහා බලන්න පටන් අරගත්තොත් ඉගෙන ප්‍රමෝදයක් විදියට ඒකට වෙන වෙන්න දෙයක් නැහැ. ඒවා ක්ෂය වෙන්න, වැය වෙන්න, නිරෝධ වෙන්න පටන් ගන්නවා. පතන්න එපා. නමුත් ඒක සිද්ධ වෙනවා. ආන එදාට තේරෙනවා අපි මෙතෙක්කල් මේ එක එක ක්‍රම වෙලා හොය හොයා මේ කයට එන වේදනාවට බෙහෙත් හොයනවා නිර්වින්දන හොයනවා බාම් ගන්නවා කරන්න ඒක ඇති ප්‍රශ්නයක් නෑ ඔක්කොටම මේක හරියන්නේ නෑ නමුත් භාවනා කරන වෙලාවේදී මේ තියෙන කරදර මැද මට මේ සතිය පවත්වපු එක දිගට කරගෙන යන්න පුළුවන්ද? ඉඳගෙන ඉන්න බව දැනගෙන යන්න පුළුවන්ද කියලා බැලුවොත් ඔය කිසිම වේදනාවට කිසිම සද්දයකට කිසිම හිතවිල්ලකට නැවත අරමුණට හිත ගැනීමේ හිත ගැනීම ක්‍රියාවට බාධා කරන්න බෑ. ඒ මොකද මේ හිතවිලි කියන දේවල්, මේ ශබ්ද කියන දේවල්, මේ වේදනා කියන දේවල් බිත්ති වගේ දේවල් නෙවෙයි ඒවා ඇහිදල් සහිත දේවල්. ඇහිදැල් වලින් හරහා බලන්න පුළුවන්. හිතවිලි තියේදී ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. සද්ද ඇහෙද්දි ටික වේලාවක් යනකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. වේදනාව දැනෙද්දි ඒකට රණ්ඩු කරන්න ගියේ නැත්නම් දැනගන්න පුළුවන්. අන්න ඒ විදිහට බලනකොට ප්‍රකාශයක් කරන්න පුළුවන්. සද්ද වේදනා හිතවිලි කිසිවක් නැතුව කයේ සතිය පවත්වන වෙලාවේ තියෙන සතියක් යම් සද්දයක් යම් වේදනාවක් යම් හිතවිල්ලක් පවතිද්දිත් කයේ පවත්වන්න පුළුවන් සතියක් ගත්තොත් වඩා කුසල් සිද්ධ වෙන්නේ කරදර තියේදී හිතවිලි වේදනා කරදර තියේදී කයේ පවත්වන සතිය. අන්න එදාට අපි බාල දක්ෂය බවටපත් වෙනවා. මතුවෙන හැම දෙයක් කරාම මේ සතිය පැවැත්වීම මම කියන්නේ දී යටින් ගින්දර ගෙනියන්නා වාගේ කඹේ කැවිදින්නා වාගේ යන්න පටන් ගත්තාම මේ කියන ලැබෙන ලැබෙන හැම දෙයකින්ම සතියේ ජාම බේරගන්න පුරුදු කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට අර මුල් වෙචි සති සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ අපි ආයෝජනය කරපේ කොච්චර වටින දෙයක්ද එහෙම නැත්නම් අපි මේ ඉනේන දෙයට රණ්ඩු කර කර ඉනේන දෙයත් ගැටි ගැටි ගත කරන මිසක්ක මේක හරහා ගමන තේරෙන්නේ නැහෙනි සංඥා විමුක්ත සංඥා විරත්තස්සන සම්ති ගන්ධා පඤ්ඤා විමුක්තස්සන සම්ති මොහා සංඥාංච දිඨින්ච යේ අග්ගහේසුං තේ ඝට්ට යන්තා විචරಂತಿ ලෝකේ. අපේ හැප්පෙන්නේ මොනවත් නෙවෙයි සංඥා වගේක් හැප්පෙන්නේ. අපිට පේන්නේ මේ කූඩල්ලෝ කනවා වැස්ස වහිනවා කියලා ඔය කොයි එකත් දැනෙන්නේ හැඟීමකින්. දැනීමකින් ඒ නිසා සංඥා විරත්තස්ස ඒ සංඥාවල් වලටත් එක ගැටුම නැති කෙනාට නසන්ති ගන්තා ගැටුමක් ඇති වෙන්නේ නැහැ ගැටයක් නැහැ පඤ්ඤා විමුක්තස්සන සම්ති මෝහා. මේක තේරුම් ගත්තොත් එන දේවල් එන්නේ අපිට කරදර වෙන්න නෙවෙයි. නමුත් අපි ගැටුමක් කරා කරදරයක් ඇති කරගන්න. එනදී ඇවිල්ලා තියෙන කර්ම ශක්තියට, ඍතු ගුණයට, ආහාරයට, චිත්ත ශක්තියට හැප්පෙන්න කියලා අලුතෙන් කර්ම රැස් කරගන්න එපා. ඔන්නෝගදී බලහින්ද කියලා සංඥාංච දිට්ඨිංච යේ අග්ගහේසු මේ සංඥා හෝ දිට්ඨිය අල්ලගත්තොත් තේ ඝට්ටයන්තා විචරಂತಿ ලෝකේ ගැටි ගැටි ලෝකේ ජීවත් වෙනවා මේ තියෙන සංඥාවක් මට තියෙන සංඥාව හැප්පෙනව වෙනුවට මේ සංඥාව තියේදී ආනපන කරන්න පුළුවන්. සංඥාව තියේදී අරමුණ පවත් ගන්න පුළුවන්. සතිය පවත් ගන්න පුළුවන්ද කියලා බැලුවොත් අපිට තේරෙන පටන් අර ගන්නවා මෙලොව ඉපදිච්ච හැම කෙනෙකුටම කල යුත්තේ මේක කියලා දන්නවනම් ක්‍රමසාවිදී අතින් අපි ඔක්කොම සමානයි. අපිට කරන්න තියෙන්නේ මේ කරදරයක් ආවට කරදර චෝදනා කරගෙන ඉන්න එක නෙවෙයි. ඒ කරදර තියේදී සතිය පවත්වන්න පුළුවන්ද කියලා ක්‍රමසාවිදි හොයන්න ගත්තොත් අපි ඔක්කොගෙම ක්‍රමසාවිදි අතින් සමානයි. අසජි හාමුදුර ඇවිල්ලා අසජි හාමුදුර හම්බ වෙලා මේ කෝලිත පරිබ්‍රාජකයා අහනකොට කියනවා නේ මං බණ දන්නේ නැහැ මම ළඟදී පැවිදිච්ච කෙනෙක්. ඒ නිසා මට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒකට කෝලිත පරිබ්‍රාජක කියන්නේ මොකද? ඔබ වහන්සේ එක විදිහකට කියන මං දහසක් නයින් තේරුම් ගන්නවා කියන. අපිට ඕන කරලා තියෙන්නේ මේ කරදර තීදි ප්‍රමෝද වෙන හිතක් හදාගන්න නම් මේ කරදර පැමිණෙන නිසා මම සතියෙන් ඉන්න බව දැනගන්න ඕන හිතක් හදාගන්න ඕන නම් අපි ළඟ තියෙන ක්‍රමසාවේදී පුදුම නිර්මාණශීලී පුදුම ප්‍රගතිශීලී අපි දෙන්නෙක් අතර වෙනසක් නැත්තර. නමුත් අපි දැන් ඒක අනිත් පැත්තට දාගෙන තියෙන්නේ භාවනා කරනකොට කරදරෙන්න බෑ. භාවනා කරනකොට කහින්න බෑ. භාවනා කරනකොට වහින්න බෑ. භාවනා කරන මැස්ස වෙන්න බෑ කියලා. ඒ නිසා ධම්මසංගණී අටුවාවේ සඳහන් කරලා තියෙනවා. මම වැඩි ඔය අටුවාව කියවලා තියෙන මිනිස්සෙක් නෙමෙයි. කාමභෝගී මිනිස්සයා. කියන්නේ ගිහි අතාරපු නැති මිනිස්සයා. සීලයක නැති මිනිස්සයා සංසාරේ බැඳෙන්නේ තණ්හාවෙන්. ගිහි අතාරපු මිනිස්සයා සීලේ ඉන්න මිනිස්සයා සංසාරේ බැඳෙන්නේ ද්වේෂයෙන්. ඉතින් සිල්ලොතුන් විතර ද්වේෂ කරන જાතියක් ලෝකේ නැහැ. උට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ තද වෙනවා. අර මනුස්සයා සිල්පදයක් කැඩුවත් මූට heart attack එනවා. අලි කෙලියක් වෙලා තියෙන්නේ. දැන් අපි යුනිවර්සිටි ඉන්න කාලේ එහෙම ඒ දවස්වල අපි ළඟ භාවනාවක් අඩම්මනක් තිබුණේ නැහැ. එකෙක් ඇවිල්ලා කියනවා මේ කොළොන්නායි. මචං අපේ අම්මා භාවනා කරන්න යනවා. අම්මලා එහෙම මෛත්‍රී භාවනා කරනවා. ඉතින් අපි තෝදන්නේ කොහොමද අම්මා මෛත්‍රී කරනවා කියලා. গিදෙට්ට කොට වෙන්නේ බැනගෙනලු. එතකොට අපි දන්නවලු පන්තලේ මෛත්‍රී භාවනා තමයි කරලා තියෙන්නේ. වෙනදට කිසි කරදරයක් නැතුව ඉන්නවා. දැන් ඕගොල්ලෝ ගියාට පස්සේ බලන්න දැන් මොකද වෙන්නේ කියලා. කවුරු හරි භාවනා කරනකොට කැස්සොත් අද වෙනවා. වෙනදාට Taman කහිනවා ගාලල්ල. කම්මලේ වල්ල වගේ. භාවනා කරන පටන් ගත්තොත් සියල්ල කහිල්ල නැතර කරන්න. සියලු වැහිල්ල නැතර වෙන්න ඕනේ. අයියෝ. අඳින ඇඳිල්ලක හැටි. ඒ නිසා බුදුරජාණන්තේ මේ මිනිස්සුෙන්න කියනවා සීලවන්ත අසත්පුරුෂයයි කිය. කිවණ්ඩ අසත්පුරුෂ සූත්‍රය. සීලවන්ත අසත්පුරුෂයා සුතවන්ත අසත්පුරුෂයා. ධම්ම කතික අසත්පුරුෂයා. පුදුම නම් පුරාර්ථෝගයක් දෙනවා. මේවා අපි අඳිනවා නිකන් මේ අපි දැන් භාවනා කරන කට්ටිය මේ ළඟදී ළඟදී. ඒ මිනිස්සු ඇත්තට කැමැති වෙයි මම මේවා කියනවාද? ස්වාමීන් වහන්සේ ස්වාමි පුරුෂයෝ හත් දෙනෙක් මට ලියුමක් ලියනවා. සංජ මේ ලියන්නේ ස්වාමි පුරුෂයෝ හත් දෙනෙක් ඔබ වහන්සේගේ මේ බණ ආවට පස්සේ අපේ ගෑනුන්ට මොකද වෙලා තියෙන්නේ දැන් කියලා. පන්සල් යන්නේ දරුවෙක්වත් පන්සල් යනට කැමති නැහැ. ඔක්කොම නතර කරලා අන් ඇවිල්ලා මුන්ට. අනේ දෙකක් කියන්නකෝ ස්වාමීන් වහන්සේ මේ කට්ටියට බණ කියනකොට මේ තිල් ගත්තයි කියලා භාවනා කරුවයි කියලා. අනික් මිනිස්සු මොකද්ද කරණ තියෙන? අනික් මිනිස්සුගේ තියෙන දීවසගණ යන්නේකන තියෙන්නේ කියලා. ඉතින් මම එහෙම කියන්නේ නැහැ. මොකද මේකට 100ක් ආවේ නැත්තම් එහෙම මඩක් පාඩුයිනේ. මම ඉතින් කට්ටිය එනවාට කැමතියි. හැබැයි වෙන්නේ නම් ඕක තමයි. භාවනා කරාට පස්සේ අපි අමුතු ලෝකයකට ගිහිලා කල්පනා කරන්නේ. ඒ මොකද අපි හිතනවා භාවනා කරන්න ගියාට පස්සේ කැහිල්ල නතර වෙන්න ඕන. මෙහෙම කහිනකොට කොහොමද භාවනා කරන්නේ? වහින එකත් බෑ. මැස්ස වහන්නත් බෑ. ඉතින් ඉල්ලනවා එයා කන්ඩිෂන් කරපු සවුන්ඩ් ප්‍රූෆ් කරපු භාවනා මධ්‍යස්ථාන හදන්න අපි ලෑස්ති වෙනවා. සරුවචනාංශිකය කැලේකට යන්නේ කියලානේ. යම් ප්‍රමාණයක් අයින් වෙනවා අයින් වුණාට අපි තේරුම් ගන්න ඕනේ යම් යම් කරදර බාධක මැද මේ සතිය පැවැත්වීම අදී යටින් ගින්දර ගෙනියන්න වගේ වැඩෙන්නේ නැත්තම් මං කියනවා කිසිම භාවනාවේ ප්‍රගතියක් නැහැ කියලා. මං හැබැයි බලන්නේ මං දන්නවා මයි පැත්තේ අසාධාර්ණ මං බලන්නේ විපස්සනා පැත්තේ විතරයි. මගේ ස්වභාවය. මොකද මං ගත කෙරුවේ බොහොම කාර්යබහුල ජීවිතයක්. මට ওই සමත භාවනා කර කර ඉන්න වෙලාවක් හම්බුන්නේ මට තිබුණේ කොහොම හරි දී යටින් ගින්දර ගෙනියන වැඩක්. කරදර ජීවිතෙත් ජාම බේරගෙන යන්න ගියාම මං විතර දක්ෂේ කවදාකවත් මං දැකලා නැහැ. මම වැඩ කරේ සුද්දෙක් එක්ක 385ක් ඉන්නවා සේවකයෝ. සිකියුරිටි බලන්නත් ඕනේ. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරන්නත් ඕනේ. නිෂ්පාදනය බලන්නත් ඕනේ. පිටරටත් එක්ක ගණදෙනු කරන්නත් ඕනේ. කම්පියුටර් ඉගෙන ගන්නත් ඕනේ. ඔක්කොම කරන ගමන් මට තිබුණේ එකයි. එකවරකට එකක් කරපන්. සතියෙන් හිටපන්. අවුරුදු 6 යනකොට සූද්දා හොම්බෙන් ඌ අහනවා යකෝ කොහොමද මේ කරන්නේ කියලා. මම ගන්නේ ඔය ඔක්කොම ජාති වුණාට මම එක වෙලාවට එකයි කරන්නේ. ඒක හරියට කරනවා. අපිට හිතෙන හිමනේ වැඩ වැඩි වෙච්චාම අර මේ අතින් එකයි මේ අතින් එකයි හතරක් පහක් කරන්න කියලා එකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා මොන කරදරේ තිබුණත් නිරවුල් කරගත්තට පස්සේ එයාට நாயකත්වයක් හම්බ වෙනවා. පරිපාලන ශාස්ත්‍රයේ. ඒ වගේම තමන්ගේ ඇතුළත අගයන් ආඩම්බරවලත් ඒ නිසා අපිට අවශ්‍ය කරලා තියෙන්නේ බාධක නැති ජීවිතයක් නෙමෙයි හැබැයි පටන් ගන්නකොට අනවශ්‍ය බාධක දාගන්න එපා. නමුත් භාවනා කරගෙන කරගෙන යනකොට ඒ තමන්ගේ කර්මානුරූපව මේ කරදර එනවා. ඉතින් පඬිස්සංශ කියන බුරුමේ ඒ එන කරදර වලින් අලුතෙන් කර්ම රැස් කරන්න එපා. ඒකයි යෝගාවචර කියන්නේ. ඒවා එන්නේ කර්මයකට. ඒවා ගෙවෙනවා. ගෙවෙන වෙලාවේ ආයෙ අඬපුප්පන්න යන්න එපා. ආයෙ ඒවට දොස්පරස් කියන්න යන්න එපා. උඹ වයපක්ෂව යටහත් පහත් හොඳයි. ඒ කර්ම ගෙවිච්චාවයි. ඒ වෙලාවේ මම සතිය අරමුණේ පවත්තලා ජාම බේරගන්න එකයි කරන්නේ. අනුභවපන්න යන්න එපා. බුදුජානනාංශය සඳහන් කරනවා කුම්බෝව අංගානි සගේ කලාපේ සමාදාහම් බික්කු මනෝවිතක්කේ. ඉබ්බෙක් Tamange අඳු ටික Tamangema කට ඇතුලේ සංගවන්නාසේ Tamante එන මනෝවිතක්ක පරිපාලනය කරගන්න. කවුරු ගැහුවත් කවුරු බැන්නත් ගහන්න ගියොත් අපි අලුතෙන් කර්ම රැස් කරනවා. ඉතින් ඒ ගහපු මිනිස්සු කරගත්තා වෙයි. අපි ඒ වෙලාවේ තියෙන අඬු අකුල ගන්න ඕන. අඬු පුප්පන්න යන්න නරකයි. ඉතින් ඒක නිසා ඒක ඉගෙන ගත්තට පස්සේ ලෝකයා කියන්නේ නෝන්ජල් කියලා. ලෝකයා කියන්නේ මේ බය බය අඩු කෙනෙක් මොනවා කරුවත් අකුලනවායි කියලා. නෑ. අපි මේ සරුවචනාංශික නිසා කරන්නේ මේ අපි මේ මේ කාම ලෝකේවත් මොකක්වත් නෙවෙයි. මේ කොච්චර හිතනද සරුවචන් වහන්සේ සර්වඥතා ඥාණය සාක්ෂාත් කරලා පස්සේ කර්ම 12ක් පරිසම් දුන්නා. කකුලට ගලක් පෙරළුවා, ඉස් එකක් වක් ආවා, බඩ එකක් වක් ආවා. අපිට මේ කරදර වෙන්නේ නැති වෙයිද මේ භාවනා කරන්න කියලා. නෑ, ඒව එනවා. අඩු කරන්න පුළුවන් තරම්. හැබැයි මේ ආපු දෙයේදී මේ සති ධාරාව දී යටින් ගෙන්දර ගෙනියනා වගේ බලන්න ගියාම එනේ ප්‍රීතිය ගැන මම මේ කතා කරන්නේ. ඒ එන සතුට පීති බක්කා භවිස්සාම්. ඕනම වෙලාවේ සතුට වෙන්න පුළුවන් අපිට සරුවච්චන් වහන්සේ පහළ නොවුනනම් මොකද වෙන්නේ? අපිට කවුද මේ මේ සූත්‍රයක් අපට මේ ක්‍රමයක් කියලා දෙන්නේ? ඒක කියලා දුන්නත් කොච්චරක් ඥානයක් ඕනේද? ඒක හරි පැත්තට දාගන්න මේ එන කරදර පැමිණි දුක් පැනිරහයි කියලා ඒකට යන්න ගියාට පස්සේ හිතන්න සිංහලයාගේ සී විභූතිය ඒ ස්වර්ණමය යුගයේ කොහොමද මේ මේ ස්වර්ණලිසය නැග්ගෙව්වේ කියලා කොහොමද මේ ලෝවට ලෝවමා පායනක් ගෙව්වේ කියලා කොහොමද මේ ඉරිගේෂන් වැඩ කරේ පැමිණි දුක් පැණි රහයි සිංහල කද්දාකවත් චෝදනා කරන්න යන්නේ කාටවත් ඒ ධර්මයෙන් ලැබිච්ච ගැම්ම ඒක බොහොම සාදරයෙන් බාර ගන්නවා ඉතින් අපිට වෙලා තියෙන්නේ මේ නව තාක්ෂණය නිසා අපිට තියෙන මේ තුප්පහයි අධ්‍යාපන ක්‍රමය නිසා චෝදනා කරන්න පුරුදු වුණා අපි හරි හරි චෝදනා කරනවා මෙයාට චෝදනා කරන්න කරන්න තමයි පහත් මට්ටමට වැඩ චෝදනා කරන්න එකම දේ කර්මයට අපි චෝදනා කරන මට්ටමට ගියොත් කර්මේ සහ කර්මඵලයේ වැඩ කරනවා. භාවනා කරන මට්ටමට ගියොත් ධර්මේ වැඩ කරනවා. එතකොට අපිට පේනවා අපි ආය සන්තරා වගේ වෙන මට්ටමකට ගෙනියලා දවසේ සුළු වේලාවක් ගත කරන්න පුළුවන් තැනට ගියාම ඒ කර්මමේ බලපෑම නැති එහෙම නැත්නම් හුස්ම රැල්ල පවා ප්‍රීතිය ඇති කරන තැනකට එන්න පටන් ගත්තට පස්සේ තේරෙනවා බුදුරජාණන් වහන්සේ දුද්දදන් දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති අපිට දෙන්න බැරි දෙයක් දීලා තියෙනවා අපිට දීලා තියෙන්නේ දෙන්න බැරි දෙයක්. ඒ වගේම දුෂ්කර ක්‍රියාවක් කරලා තියෙන්නේ. අපි වගේ මේ කෙනෙකුට අවුරුදු 2600කට පස්සෙත් මේ එන කරදර හරහා භාවනා කුසලතාවයක් වඩා ගන්න, ප්‍රීතියක් ඇතිකරන දුක්ඛමං කමති මොන තරම් ඉවසන්න ඕනද කියලා බලන්න මේ පණිවිඩයක් කාට හරි දෙන්න. මුළු පස්සක මහණුම්ම බැන්නනේ. ඔය ඉන්නේ උපස්ථාන ලබා ගන්න වරෙන්කෝ දෙන්නා. ඒකනේ කිව්වේ. ඉතින් ඒ නිසා බුදුරජාණන්සේ කොහොමද මේ පණිවිඩය දුන්නේ? උන්වහන්සේගේ ශක්තියෙන් නැවත නැවතත් කියලා කිව්ව මං කවදාවත් උඹලට මීට කලින් ඔහම ඇවිල්ලා මේ කියා පාන්න ගිහිල්ලා තියෙනද? ඇයි? කිව්වේ නෑ නෑ නෑ ඇත්ත තමයි ඇයි ඒ. තිබුන්නේ නෑ. මං ඇයිද කියන්නේ පොඩ්ඩක් වාඩියම් බනහපන් කියලා. අද බඩු තියෙනවා. ඊට පස්සේ තමයි විශ්වාසකම හඳුන් ඒ ඒ දීමන පුදුම ඉවසීමකින් දෙන්න ඕන. ඒක නිසා කවදා හරි මං කියනවා දේශනාව સમાප්ත කරමින් අපි කාට හරි සතිය උගන්වන්න ගිය දවස් තමයි අපි හරියට සතිය මොකද්ද කියලා තේරුම් ගන්න. ඉගෙන ගන්න වෙලාවෙත් යම් කිසි සේවයක් වෙනවා. ඔව් කාට හරි මේක කියලා දෙන්න ගියාම තේනවා මොකද්ද ත්‍රිපිටකය කියන්නේ. මොකද්ද ධර්මයේ කියන්නේ. මොකද්ද මහානකම කියන්නේ. මොකද්ද මේ සීලය කියලා කියන්නේ තවත් කෙනෙකුට අනුකම්පා කරන්නේ. මුළු තේරවාදෙම ගිහිල්ලා තියෙන්නේ තමයි යම් මට්ටමට ආවට පස්සේ තව කවුරු හරි තව කාට හරි අනුකම්පා කළ මේක කියලා දෙන්න ගියාට පස්සේ ඒ ගුරුවරයා ගෝලයා හරහා ගුරුවරයාට හම්බෙන මේ පණිවිඩය හිතා ගන්න බෑ නිසා මම පාපොච්චාරණය කරනවා මේ අවුරුදු 15ක විතර බුද්ධහමේ මේ භාවනා උගන්වන්න ගිහිල්ලා මට වෙලා තියෙන සේවය. ඇත්තටම මම මේ පිළිසෙට වඳින්න ඕනේ. මගේ කමඨාන සුද්ධ වෙන හැටි. ඔක්කොම වට වඳිනවා හිටියට වැඩිය දැයි. ඇත්තටම මට තමයි වැඩිම සේ වෙලා තියෙන්නේ. මං ඉස්සරහටත් මේටත් වැඩිය. පුළුවන් කෙනෙකුට කතෝලිකුණම් මට ප්‍රශ්න පුළුවන් කෙනෙකුට දෙන්න බලනවා මොකද දීපු දවසේ ඒක ගත්ත දවසේ ඒ මනසට තියෙන හැබෑ වෙනසක් වෙනවායි කිය. ඉස්සල එක Taman තුල ස්ථාපනය කරගන්න. කරගෙන උඩ කුමරි වතුර පල්ලෙහා කුමරට වැටෙනා වගේ මේක තව කෙනෙකුට දෙන්න අනුකම්පාව තුල අපිට ධර්මයක් සජීවී කරන්න පුළුවන් ශාසනයක් සජීවී කරන්න පුළුවන් ඒ නිසා ඒක සඳහා ප්‍රීතිය අත්‍යවශ්‍යයි ඒකට ප්‍රීතිය අවශ්‍යමයි එහෙම නැති වුණොත් අපිට පොට පැටලලා තියෙනවා ඒ නිසා නිතරම සිනාමුසුමුණි පැමිණෙන දෙයට මුණ දෙන්න ඒ අවශ්‍ය ප්‍රීතියත් පස්සද්ධිය සාසුකයත් මේ ධර්මදේශනාවේ ඇසිල්ලත් බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා චිත්ත මනස පසීදති කියලා. හිත මනස පහදිනවා. අන්න ඒක භාවනාවේදී තවදුරටත් සාක්ෂාත් කරගන්න ධර්මදේශනාවත් තම තමන්ගේ ප්‍රයත්නයත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්මදේශනාව මෙතෙන් නතර කරනවා. සම්බන්ධ වෙච්ච සිල් දිනාටම සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.